ලාභයෙන් කරගන්න බලාපොරොත්තු වෙන ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකට වැඩසටහනේ ආරම්භයේ පිණිස ලිඛිත ප්‍රශ්න වලින් අපි සතිවාරයේ පටන් ගන්න බලාපොරොත්තු වෙන්නේ මම ආරාධනා කරනවා විජේමාත්යට ලිඛිත ප්‍රශ්න සභාවට ඉදිරිපත් කරන්න. අවසරයි ස්වාමීන් වහන්ස පළවෙනි ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්ස ආනාපානයේදී පරයන්ක භාවනාහි වායුව ආස්වාසයේදී බොහෝ විට කෙලින් උදරය දක්වා යන බව දැනේ. නමුත් සමහර අවස්ථාවලදී නාස්පුඩු දෙකෙන්ම සාමාන්‍ය විදියට ඇතුල් වී ඒහා සමගම කැඩී වෙනස් වී දකුණට හෝ වමට හරහට පිළිවෙලක් නැතුව අමුල් පැත්තට ගොස් වරන් ඇතුළේ සික්සැක් මැසීම් ක්‍රමයක් මෙන් එහා මෙහා එයි. එවිට භාවනාව නීරස වේ. මේ සිතෙහි ඇතිවන වරන් ඇතුළේ ඉමේජිනේෂන් සිදුවීමක්ද දෙවෙනි කොටස සක්මනේ හිත ආපසු හැරීමට ප්‍රථම හිටගෙන මිනිත්තුවක් පමණ ආනාපාන භානාව කරමි. එවිටද අසාමාන්‍ය අන්දම අන්දමට වායුරල පතුලෙහි ඇඟිලි ඇඟිලි වලින් පිටවන බවත් නැවත ප්‍රාශ්වාසයේදී ඇඟිලි වලින් ඇතුළුව වායුව ඉහළට යන බව දැනේ. මෙයත් හිතෙහි ඇතිවන මායාවක් වරහන් ඇතුළේ ඉලූෂන් වෙන්නක් දැයි සිතේ. මම ආනාපාන භාවනාව දිගටම කරගෙන යාමට සුදුසු චරිතයක්ද යනුවෙන් සැකයක්ද මතුවේ. සර්වඥන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේදී ගච්ඡන්තෝ වා ගච්ඡාමිති පජානාති වශයෙන් මට එම පාලි වාක්‍ය තේරෙන පරිදි ඇවිදිනකොට ඇවිදින වායයි හොඳින් දැනගන්න යන්න යනුවෙන් දේශනා කළේ සක්මන් භාවනාවටම මේ කරුණ පහදා දෙනු මැනවේ. අවසාන වශයෙන් කියන ගච්ඡන්තෝ වා ගච්ඡාමිච පජානාති කියන්නේ සක්මන් මළුවක සක්මන් කරන යෝගාවචරය ගැන මම හිතලා කියපු කතාවක් නෙවෙයි. අපි ඕනම වෙලාවක යනවව දැන ගැනීම කියන එකයි. ඉතින් අර ගැඹුරක ඉන්නකොට අපි මේ වගේ වචනයක් සක්මන් භාවනාව විස්තර කිරීම සඳහා ආධාර කරගන්නවා නැත්නම් අරමුණක් කරගන්නවා. නැත්නම් ගච්ඡන්ත කියලා කියන්නේ සාමාන්‍ය යනවා කියන අදහස. ඊට පස්සේ ඊට ඉස්සරහා මුල කොටසට ගියොත් ඒ වායෝ ධාතුවේ විවිධ සටහන් ආකාර සහ ස්වභාව ලක්ෂණ කියලා කොටස් තුනක් තියෙනවා. ඉතින් මේක බොහොම ලස්සනට ඒවා පෙන්නලා තියෙනවා. නමුත් ඒවා විචිත්‍රයි විවිධයි ක්‍රමානුකූල නැහැ කියලා වගේ චෝදනාවක් තියෙන්නේ. ඒ කියන්නේ මේ අනිත්‍ය භාවයට වෙනස් වෙන භාවයට ත්‍රිවිච දේ වෙනස් වෙන බව පිළිගන්න තාම හිතලා ඇති නැති කතිය. ඒ නිසා දුරට අනිත්‍ය සංඥාවෙන් බැලුවොත් එකක් නැවත වරක් ලෝකෙ සිද්ධ වෙන්නේ නැහැ මොනම දෙයක්වත්. හැම වෙලාවෙම අලුත් දෙයක් සිද්ධ වෙන්නේ ඒ නිසා ඉහළ පහළ යනවා පැත්තට යනවා විවිධ විදිහට ඇති වෙනවා එතකොට ඔය මේ ওই වායෝ ධාතුව කියන එක කම්පන චංචල දරණ ගතියයි ඒකේ තියෙන්නේ නමුත් ආයුර්වේදයේ ඕක කියන්නේ ස්නායු පද්ධතියට ඒ නිසා අපේ ස්නායු වල සිදුවෙන නිකන් ඉඳගෙන ඉන්නකොට කූඹි දුවනවා වගේ අතපයයට හෙල්ලෙන් හදනවා තද වෙන තෙරපෙන ගතිය එනවා ඉතින් ඒ නිසා අර කකුලේ හුස්ම ගන්නවා කකුලේ හුස්ම පිට වෙනවා වගේ තේරෙන්න ඉඩ තියෙනවා ඒ කෙසේ නමුත් ඒක තමයි හිතලා කරපු දෙයක් නෙවෙයි නම් ඒ හිත ගන්න සංඥාව වෙනස් වෙනවා ඒ සංඥාව වෙනස් වෙන්න පුළුවන් බවට නැත්තම් අනිච්ච සංඥාවට හිත හුරු වුණාට පස්සේ මේ භාවනාව ගාක් හොඳ තැනක ඉන්න බව තේරෙනවා නිත්‍ය සංඥාවෙන් බැලුවොත් අපි එකක්ම අපේක්ෂා කරනවා මේ තිබුණ විදිහටම ඊගාසරෙත් වෙන්න ඕනේ කියලා ඒ තාක්කල් බලාපොරොත්තු සුන්වීමක් තමයි සිද්ධ වෙන්නේ ඒක නිසා ලෝකේ ජීවත් වෙන නිත්‍ය සංඥාවේ භාවනා කරනකොට අනිත්‍ය සංඥාට මාරු වෙන්න ඕනේ එකක් සංඥා මට්ටමේ මාරු වෙන්න ඕනේ දෙක Taman ලබන අත්දැකීම් ටික අභියෝග නොකර ඒක ඇති ඇතිම සිද්ධ වෙනවා නම් කොයි දේ වුණත් පිළිගන්න පුළුවන් ගතියක් ආවම එතකොට තමයි ඔය මානසික ආතතිය නැති වෙන්නේ. ඒ නිසා මේක ආනපාන සති භාවනාවට අභව්‍ය භාවයක් හෝ දුර්ලභමක් නෙවෙයි ආනපානේ ලස්සන පැතිකඩ රාශියක් පෙන්ලා තියෙනවා. ඒකට සාදර වෙලා නැහැ. අර හිතින් භාවනා භාවනාවට කලින් හිතින් ගත්ත ආකල්පයක් තියාගෙන ගිහිල්ලා තියෙන. මේක මෙහෙම විය යුතුයි නැත්නම් මේ එකක් આવොත් ඒ විදිහට දිකට වෙන්න ඕන කියලා. අන්න ඒක වෙනස් කරලා බලන්න. නැත්නම් කෙටියෙන් කියනවා නම් නිත්‍ය සංඥා වෙනකොට අනිත්‍ය සංඥාවෙන් බලනද සටහන ආකාර සායක ස්වභාවික ලක්ෂණ නිතරම විරස් වෙමින් තියෙනවා ඒක ලස්සනට විස්තර වෙලා තියෙනවා ඒ නිසා මේක උනන්දු වෙන්න කාරණාවක් මිස පසුබාහන කාරණාවක් කියලා නම් පේන්නේ නැහැ ලියලා තියෙන කාරණා වල හැටියට ඒ නිසා දිගට කරගෙන යන්න කියලා මතක් කරගන්න පුළුවන් ගෞරවනීය ස්වාමින් වහන්සේ මා පරයන්ක භාවනාවට වාඩි වී විනාඩි කිහිපයක් නාසිකාග්‍රයේ හිත පිහිටුවා ගන්නට උත්සාහ කරමින් සිටන අතර වාරේ නිින්ද ගියාමෙන් හැඟේ කුමක් වූවාද කියා හැඟීමක් නැත නිින්ද නොගිය බවද තේරේ ඔබ වහන්සේ මේ බව 6 වෙනි දින විස්තර කළා කළා මේ මට නිතරම සිදුවන ගැටලුවකි එසේ අවදි අවදි පසු මා කලේ මෛත්‍රී භාවනාව හෝ නාම රූප විදර්ශනාවයි එසේ කිරීම වැරදිද මම කුමක් කළ යුතුද තෙරුවන් සරණයි. මේක නිතර නිතර වෙනවා නම් ඒක එක සැරේ භාවනා විපස්සනා ලෝකේ තියෙන එක ආප්තුපදේශයක් තමයි කිසිම දෙයක් එක සැරේ සිද්ධ වෙන්නේ නැහැ ඒක ක්‍රමයෙන් සිද්ධ වෙන නිසා අනිද්දාස බලන්න ආස්වාද ප්‍රසවාසය සාපේක්ෂව මේ ඔය දැනෙන තැනට ගැනීම තැනට එක චිත්තක්ෂණයක නෙවෙයි යන්නේ ඊට ඉස්සෙල්ලා ආනාපානයේ ආස්වාද ප්‍රසවාසයේ සාමාන්‍ය දාල වශයෙන් කියන ගොරෝසු අවස්ථාව සියුම් අවස්ථාව අතිශිව මාස්තාව කියන අවස්ථා තුන පහු කරලා තමයි කොයි චින තත්ත්වෙට නිසා වෙලා තියෙන අර මුල් ටිකේ සතිය අඛණ්ඩව තිබිලා නැහැ. විශේෂයෙන් උත්සාහ කළ තියෙන ආවට පස්සේ මේක ගැට ගහගන්න ඒත් කරලා තියෙන මෛත්‍රී භාවනාව වගේ දේවල් ඒක නෙවෙයි මෙතන ප්‍රශ්න තියෙන්නේ මේ මේ தත්තට පෙළඹෙනකොට ඒ නොදන්න தත්තට යන්න ඉස්සෙල්ලා ආනපන එක දිගට නිරීක්ෂණය වෙලා නැහැ සතිය අඛණ්ඩ වෙලා නැහැ මේ සතිය තිබිලා තියෙනවා සතිය තිබිලා තියෙනවා වරින් වර මේ කැඩිලා තියෙනවා ඒ නිසා අදිෂ්ඨාන කරගන්න අඛණ්ඩ සතියක් අවිච්ඡින්න සතියක් එක දිගට යනකොට ඒ සතිය යොදන්න වෙන තියෙන නොදැනීම කෙනකේ නෙවෙයි ඒකට යන්න පාදක වෙන ආස්වාස් ප්‍රසවාසයට මොකද වෙන්නේ දල ඉංගියක් තමයි ගොරෝසු ආස්වාස් ප්‍රසවාසයේ සියුම් වෙලා අතිසූක්ෂම වුණාට පස්සේ මේක වෙන්නේ ඒ නිසා Tamanට අවස්ථා තුනක් වෙන්නනවා මේ දේ වෙන්නේ ඉස්සලා ඒ ටික යටිපහුවෙලා ඒ ටික මඟ ඇරලා ඒ ටික lessලා ගිහිල්ලා ඒ නිසා මුල් ටිකේ අකණ්ඩ සතිය આવොත් මේ Tamanටම තේරෙයි මේක හැමදාමත් වෙලා තියෙනවා නමුත් යම් ප්‍රදේශයක සතිය අකණ්ඩ භාවය නැති නිසා සැකයක් පහළ ඒ නිසා සැකේ එන්න හේතුව සතිය අකණ්ඩ භාවයේ නැතිකම සැකේ නැති කරන්න තියෙන එකම කාරණාව තමයි අදිෂ්ඨාන කරගෙන නූලක් දිගේ අතගාගෙන යනවා වගේ සති ධාරාව පවත්වන්න ඒක පුළුවන් තරම් ආනාපානෙට යොමු කරලා බලන්න. එතකොට මේක Tamanටම තේරෙන්න පටන් ගන්නවා. ගරු ස්වාමීන් වහන්සේ භාවනා පිළිබඳ මගේ අත්දැකීම් මෙසේය. ප්‍රශ්න කොටස් හතරක් තියෙනවා පළවෙනි කොටස පරයන්කයේදී ආනාපානය ගෙවි ගොස් කිසිම සිතුවිල්ලක් නොමැති තරම් අවස්ථාවට පැමිණේ. මෙහි පැය එකහමාරකට වැඩි කලක් වොද සිටිය හැක. ඉඳ හිට සිතුවිල්ලක් ප්‍රමේයද ද්වේෂ සහගත රාග ආදී වශයෙන් සිත වහා හැඳින ගනී. සිහින ආලෝකයක් පෙතර පැවතිනි. නමුත් ඒ ගැන තැකීමක් නොකළෙමි. විශේෂ ප්‍රීතියක් හෝ දුකක් දැනුනේද නැත. සමහර අවස්ථාවල ඉඳ ගැනීම සමගම ආනාපානය ගෙවි ගොස් තිබෙනී. සතිය ඊට බලවත්ය. සමහර විටක සතිය නැති නිින්ද ගියාක් අවස්ථාද තිබිනේ. දෙවෙනි කොටස සක්මන ටික වෙලාවක් සක්මන් කරගෙන යන විට වරහන් ඇතුළු වම් දකුණ වශයෙන් ඉදිරියේ ඇති පාර බොඳ වී ගොස් මෙන් පෙනේ. ඉනින් පහළ ඇට සැකිලි දෙකක් ගමන් කරන ආක්ෂේ පෙනේ. තුන්වෙනි කොටස දිනක් පරයන්කේදී අත්පා පණ නැති වී නොදෙනී ගිය අතර උරහිස් වලින් ඉහළ ගල් මත මැදි වී සිටින්නාක් මෙන් දැනුනි. එන්න එන්නම ඒ බර වැඩි වූ අතර පර්වතයක් මෙන් විශාල වන්නටද විය. මා ඊට සාපේක්ෂව ඉතා කුඩා මෙන් දැනුනි. එහි බොහෝ වේලාවක් සතියෙන් සිටි නමුත් අවසානයේ තද බියක් දැනුනි. හතරවෙනි කොටස ඊයේ පරයන්කේදී සිත පෙරමෙන් විවේක ස්ථානයට ගිය අතර නිකට සිට කමුල් දක්වා රත් වී පිලිසෙන ස්වභාවයක් දැනුණා. නමුත් ඒ ගැන සැකීමක් නැතුව භාවනා කරගෙන ගියමි. නැවත එසේ නාය අගර අත් සත්‍ය ඇති නමුත් මෙවර තරම දැඩි ලෙස නොදැනිනි. එසේ වුද අත් පණ නැති වී නොදැනී පැවතුන අතර අවසන් වන විට අත් සීතල වී තිබින. මාමේ සිටින්නේ කුමන අවස්ථාවේදී දැයි අනුකම්පාවෙන් පහදා දුන මැනවි උත්සරණයි. මේක තියෙන සිද්ධි තුනක් ගැන කියනකොට කියන්න පුළුවන්. ඒ ධාතු ගුණ උණුසුම් කම්පන චංචල බාති බෙයි තදගති බරගති වශයෙන් පෙන්වන්න උත්සාහ කරද්දී මේක කටේ උණුසුම අතේ උණුසුම ඔළුවේ උණුසුම කියලා කයට සම්බන්ධ කරන්න හැදීම නිසා தත්ත්වේ සංකර වෙලා තියෙනවා. ඒ නිසා මෙතන කියලා හුරු කරනකොට මේ තද බවයි පෙන්වන්නේ. ඒ කියන්නේ අතේ පෙන්නුවාට කකුල පෙන්නුවාට ඒ තද බවට හිතව දාන්න පුළුවන් නම් මේ ශරීරාංගය අයින් කරලා තද සම්මුතිය අයින් කරලා බොහොම ඉස්සරහට යන්න හදනවා හිතේ. නමුත් අපි අර පුරුදු නිසා අපි නිතරම මේක කටතද වුණා, බෙල්ල ඇද වුණා, ඔළුව පාත් වුණා ආදි වශයෙන් අර බබාගේ භාෂාවෙන් කතා කරනවා. යෝගාවචරය ධාතු මනසිකාරයට තන තියලා මේ ශරීරයේ අංග පැත්තකට දාලා නිකන් භාෂාව හැසිරීමේ දක්ෂකමක් විදිහට බැලුවොත් යම් තැනකට බහනා ගියාට පස්සේ මේ සම්මුතියෙන් අයින් වෙලා පරමාර්ථ ධර්මයට යන්න ඉස්සෙල්ලා ධාතු පේන්න පටන් ගන්නවා. බර ගති, හැලු ගති, කම්බ. ඒකට මේ ශරීරාංග කිට්ටු කර ගැනීමෙන් තමයි සංකර වෙන්නේ. ඉතින් ඒ නිසා මේක හොඳ ලස්සනට යන්න හදනවා. යන්න හදනකොට පස්සට අදිනවා. අර දන්න යකාට. දන්න යකාව තමයි නොදන්න යකාට කියන වගේ. ඉතින් ඒ නිසා මේ සූදානම් ශරීරය තියෙනවා නැත්නම් අලුත් දෙයකට, නවමු දෙයකට නොගිය තැනකට යන්න ඉස්සෙල්ලක්කාරකම යනවනම් මේ ශරීරාංග වල නම් කියන එක අයින් කරලා මේ වார்த்தාව ලියලා බලන්න සම්පූර්ණ උනන්දු කරන සුළු එකක් තියෙනවා. නමුත් ඒක අපේ ස්වභාවය තමයි ඒකට අර කැලි එකතු කරන එක. ඒ නිසා ඒ ටික අයින් කරලා උත්සාහ කරලා බලන්න ලියන එකේ විතරක් නෙමෙයි භාවනා කරනකොටත් බරගති, හැල්ලු ගති, ගස්කොලන් වල ඒවා පේන්නේ අපට. අපට පේන්නේ ශරීරය සම්බන්ධ කරලා තමයි. නමුත් අපේ අර ශරීරයට තියෙන ආශාස ජීවිතයට තියෙන ආශාව නිසා ඒ බව, ඒ ගති, ඒ ස්වභාව වෙනුවට ශරීරාංග කිට්ටු කරගන්න එක පෑදීදියට බොරදිය දමා ගැනීමක් වෙනවා. ඉතින් එච්චරයි සුද්ධ කරන්න තියෙන්නේ අනික් කටේ මොනවාක්වත් ප්‍රශ්නයක් නැත්තේ නෑ. ඒකට ලෑස් වෙලා යන්න මුලින් මුලින් ටිකක් පටලවා ගන්න ඉඳ තියෙනවා. නමුත් යම් වෙලාවක තේරුම් ගත්තොත් ඒ භාව ලක්ෂණ, ඒ ගති, ඒ ස්වභාව භාවනාවෙන් ඒ දෙන්න හදන දේ ඉදිරිපත් කරන තෑග පිළිගන්න කැමති නැහැ තාර්කික මනස. ඒ නිසා ඒකට ලෑස්තිලා ගියොත් ලොකු පිම්මක් පනින්න පුළුවන් කියලා කියනවා. ගරු ස්වාමින් වහන්සේ දැනට විසඳාගත යුතු දැවෙන ප්‍රශ්නයක් නොමැතිවත් භාවනා වැඩසටහන අවසන් වීමට ප්‍රථම පසුගිය දිනවල සිදු වූ භාවනා අත්දැකීම් පිළිබඳව ඔබගේ අදහස් දැනගැනීමට කැමැත්තෙමි. පරයන්කයට වාඩි වූ විගස සිත නිශ්චල තැනකට යයි. මීට පසුව සංඥා සහ නිශ්චල අවස්ථාව අතර සිත මාරුවමින් තිබෙන අතර සතිය ක්‍රමයෙන් දුර්වල වේ. මේ දැනෙන්නේ පිළිවි තත්ත්වයේ සිට ක්‍රමයෙන් දීනයකට යෑම හෝ ක්‍රමයෙන් දැනීම අඩු වී යෑමත් මෙනි. අවසානයේ කිසිවක් නොදැනෙන නිින්ද වැනි තත්වයකට යයි. නැවත සංඥා මතුවී නැවත නිින්ද යයි. මෙසේ දෙතුන් වරක් සිදු වී සතිය පීවි තත්වයට පැමිණේ. එවිට නැවත මේ තත්වයට ඉක්මනින් යාම අපහසුය. මේ නිින්ද වැනි තත්ත්වයට ගිය පසු සිතට ඊතා සහනයක් දැනේ. මෙම தත්ත්වයේ දිගටම සිටීමට සිටේ. නමුත් තදබල ආශාවක් නැත. ඇතැම් පරියංකවල සිත ඉක්මනින්ම නොදැනෙන තත්වයට ගියේය. සිත දිගටම මෙම தත්ත්වයේ පසු අතර සංඥා වරින් වර දැනුනි. ඇතැම් පරියන්කවල සතිය හීන වූයේ ඊතා සෙමින්ය. මේ අවස්ථාවේදී සතිය අඩු තත්ත්වයට යාමට නම් සංඥාවල පැමිණීම අවශ්‍ය බව හැඟුනි. මෙසේ සිතුනේ සංඥා සෑම විටම සතිය තිබුණාට වඩා දුර්වල වූ නිසාය. ඇතැම් පරියන්කවල සතිය ඊතා ප්‍රබල තත්ත්වයක පැවති අතර මුළු පරියන්කයේ මුළුල්ලේම අඩු තත්ත්වයට ගියේ නැත. මෙවිට සිතේ සියුම් කනසල්ලක් ඇතිවිය. ඊයේ නින්දට යන විට සතිය අඩුවන සැටි බලා සිටීමට උත්සාහ කළෙමි. එකවරම නින්ද ගිය බැවින් එය සාර්ථක නොවිය. මෙවර වැඩසටහනට පැමිණීමට ප්‍රථම කළ භාවනා පරයන්කවලදී සිත පළමුව නිශ්චල වී ටික වේලාවකින් කාන්දමක්සේ තවත් ගැඹුරු නිශ්චල තත්වයට නැවත නැවත ඇදී යාමත් අත්විඳෙමි. දැන් එය සිදු නොවේ. මේ ගැන කනගාටුවක් නැත. සිදුවන දේ දෙස බලා සිටිනවා මිස කළ යුතු වෙන දෙයක් නොමැති බවත් මෙසේ බොහෝ වරක් භාවනා කළ යුතු බවත් අත්දැකීමෙන් දනිමි. කෙසේ වතු වහන්සේගේ අදහස් ගෞරවයෙන් අපේක්ෂා කරමි. අප සසරින් එතර කිරීමට වෙහසවන්නා ඔබ වහන්සේට ඒ පිණින් මේ ආත්මයේදීම නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට ලැබේවා. ඔක්කොම සාදු කියන්නේ නේද? නැත්තම් නිකම්ම නිකම් බලන්න. ඉතින් මේකේ තියෙන දින එකම දෙයයි මේ සංඥාව ගෙවි යෑම සතිය ගෙවි යෑම කියන පටලවිල්ල නිසායි සම්පූර්ණ අවුලලා තියෙන්නේ. ඒ සංඥාව ගෙවෙන බව දන්නේ සතිය. ඒ නිසා ප්‍රබල සතිය හඳුනලා තියෙන මේකේ සතිය නැති වියාමත් මේ සතිය ගිලී යෑමක් කියලා වචන වචනේ පුරාවටම තියෙනවා. මේ සතිය නැති වෙගෙන යනවා. සතිය නැති වෙනා නෙවෙයි ඇත්ත වෙලා තියෙන සතිය හොඳටම ප්‍රකට වෙලා තියෙනවා. ප්‍රබල වෙලා තියෙනවා. සංඥාව නැති වුණත් වේදනාවක් නැති වුණා සංස්කාර නැති වුණා සතිය වාර්තා කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ දෙක අතර භාෂාවේ පොඩි පැටලවිල්ලක් තියෙන්නේ. ඒ නිසා මේක සතිය නැතිවීමක් කියලා දැනගන්න ගන්න එපා. දන්න තැන සිට සතිය නොදන්න තැනට යන්න හදනවා. නොදන්න තැනට ගියාම ලකුණු නැහැ. කරකොල ඇතෑරියා වගේ තමයි හොඳටම දන්න වෙන්නට වෙටි තමයි ජීවත් වෙන බව. වෙන්නට වැඩිය තමයි මැරිලා නැති බව. ක්ලාන්ත වෙලා නැති බව, නිින්ද ගිලා නැති බව අල්ලන්න පුළුවන්. හැබැයි ඒ බවට ඉඟි නැහැ. නිමිති නැහැ. සංඥා නැහැ. ලසලකුණු නැහැ. ඉතින් අපි මුළු සංසාරෙම අපි මෙතෙක් ඇවිල්ලා තියෙන සංඥා සලකුණු නිමිති මත පමණයි. දැන් අපි යන්න හදනවා ශේෂ්ත්‍රයකට ඒ සීමා මරියාදාවල් වැට කඩළු මොකක්වත් නැති ලෝකයකට. ඒකට යන්න ගියාම අර සලකුණොත් එක්ක ගැතිච්ච හැදිච්ච හිත පැකිලෙන ස්වභාවය මේකේ පේන්න තියෙනවා නිදහසට බය වෙලා. නూరు දෙයට බය වෙලා. අලුත් දෙයට බය වෙලා. අලුත් වෙන්න බය වෙලා. ඒක සතිය නැතිවීමක් කියලා කියනවා. ඒක එක්කෙනෙකුගේ දෝෂයක් නෙවෙයි උංගව දෙනකොට ඒක සිද්ධ වෙනවා. ඒ නිසා නිකන් දල වශයෙන් අටුවාචාරින් වහන්සේලා සඳහන් කරලා තියෙනවා. අපි කැලයක් ඇතුළට යන්න යන්න යන්න යන්න දිශා මාරු වීමක් වෙනවා. ආව පැත්ත කොහෙද උතුරු දකුණ මොනක්වත් මතක ගන්න බැරි වෙනවා. මැදට ගියාම කැලිය කොයි අතත් එකයි. ඒ වාලුකාකාන්තරයකට යනකොට ව්‍යාල දෝෂ නිසා අන්දමන්ද වෙනවා හිත. බයක් චක්තියක් පහළ වෙනවා. ශේන භූමිය කොයි පැත්තේද ආයක පැත්තේද කියලා මොනම ලකුණක්වත් අල්ලන්න බෑ. මහමුතු මැදට ගියාට පස්සෙත් ගොඩබිමෙන් ඈත් වෙච්ච ගමන් දැන් තියෙන නැවිගේෂන් සිස්ටම් නැත්තම් GPS ද මොකක්ද එකක් තියෙනවද ඒක නැත්තම් ඉස්සර තිබුණ ක්‍රමයට අසරණ වෙන නිසා විශාල ගල්සාතු මහා පඬිතෙක් එකතු කරන තමයි කාන්තාරයක් එකතු වෙන්නේ කැලයක් එකතු වෙන්නේ සෛරක් තරණය කරන්නේ ඒ මොකද මේ ඒ සලකුණු නැති වුණාට පස්සේ අපේ හිත පුදුම බයක් ආරෝපණය කරගන්නවා ඒකට කියනවා sphere of freedom කියලා එහෙම නැත්නම් new new phobia කියලා එකක් තියෙනවා. මේක ඇත්තටම fear of new කියලා කියනවා. මේක නිසා තමයි අපිට නිවන ලැබෙන්නේ නැත්තේ. නිවන නිතරම එනවා අපි ළඟට. එනකොට අපිට වෙන්නේ පාළු වුණා, තනි වුණා, අසරණ වුණා, සහින් ගලවලා ගියා. ඉතින් ඒක නිසා අපි පුනවා හරි අල්ලනවා. ඒක ශරීර කොටසක් අල්ලනවා. එහෙම නැත්නම් පරණ පුදු සංඥාවක් අල්ලනවා. එහෙම නැත්නම් වැරදි මිච්ඡා ප්‍රතිපත්තියක් දකින්න අයියෝ සතිය කිලුණා සමාධිය කියලා වුණානේ. භාවනා කරනවානේ. මම අසරණ වුණානේ කියලා. ඉතින් මේවා වෙස්ට් එකේ psychological diseases කියලා කියනවා. ඊට පස්සේ ආයෙ මේ දීලා ආයෙ පාටන පුරුදු කක්ක කරගෙන ගිහලා දාන. ආයෙතර මම ආයෙනේ ඇති කරනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් මේක psychotherapy without the self බැලුවොත් self එක නැති පැත්තට යන්න හැදුවොත් මේකෙදි පේනවා තමන්ගේ හිතත් බ්‍රේක් තද කරනවා ක්ලච් තරින්ග තද කරනවා මේ විවේකයට යන්න දෙන්නේ නැහැ. නුහුරු දෙයට යන්න දෙන්නේ නැහැ. උදේකලාවට යන්න දෙන්නේ නැහැ. විවේකයට යන්න දෙන්නේ නැහැ. තනිපංගලවට යන්න දෙන්නේ නැහැ. ඒ නිසා දෙවන්නේත් මේ බාධා කරන්නේ භාවනා ක්‍රම 100ක්ම හරි. ඔතේ ගන්න දැනීම සිම්පල් අන්නෝන් ඒක නිසා මේකට ප්‍රශ්න අහනවා. ප්‍රශ්න වල බොහොම හොඳයි. ඒක තමයි අපිට සාකච්ඡා කරන්න. අධික මිච්ඡා ප්‍රතිපත්තිය විඥා මිස්පර්සෙප්ෂන් එකක් තියෙනවා සත්‍ය කරනවා කියලා. මිච්ඡා ලක්ෂණ වාර්තාවක් දෙනකොටද සත්‍ය කරනවා. වෙන්නේ මේකයි නිමිති ඇති දැනලා නිමිති නැත්තන්ට යනවා. දන්න තැනදීලා නොදන්න දැනට යනවා. ඉතින් එතකොට ඇති වෙන මේ භීතිකාව අරහ තමයි අපි සංසාරට බඳලා තියෙන්නේ. ඒක සාමාන්‍ය කියන්නේ දන්නයක් හොඳයි නොදන්නයක් කාට කියලා අපි ඇති කරගෙන තියෙන බය නිසා අපි හැම වෙලාවෙම දන්න දෙයක් reference point එකට benchmark එකට pivotal point එකට ධානය ඒකත් එක්ක ගමන් කරන තාක් නිවන නැහැ. නිවන පටන් අරගන්නේ භාවනා පටන් ගන්න සංඥා ගෙවිච්ච තැන. ඒත් එතකොටම යෝගාවචරයට හීන්දාඩි දාලා ඉවරයි. වමනෙට ඇවිල්ලා ඉවරයි. බය වෙලා ඉවරයි. සලුවක සල්ලාලා නැගිටලා ඉවරයි. අපිට අර ඉදිරියට යන්න ඒ දන්න කොටස අතහැරලා නොදන්න කොටසට යන්න සෙල්ලක්කාරකමක් නැහැ. ඉතින් මෙතෙන්දි එක මේ සතිය නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ ශ්‍රද්ධාවේ ප්‍රශ්නයක් තියෙනවා. බුදුජානකමේ කියලා අත්දකපු පාරක් තියෙන්නේ බය වෙන්න එපා ඔකදිගේ ඵලයන් කියලා ඉදිරියට තල්ලු කරන ශ්‍රද්ධාව කුසල ඡන්දේ නැත්තම් අපි සැකය ඥානයක් විදිහට සලකලා විමසුණුණක් විදිහට සලකලා මේක විග්‍රහ කරන්න හදනවා. විග්‍රහ කරපුව ගමන් කියනවා පොතෙන් යන්න බා සතිය නෑ. ඔය පැත්ත යන්න බා සමාධිය නෑ. යකාගේ භූමියක් ඕක. අඩිය තියන්න බා දන ගන්න වරින් කියන. ඒ නිසා මේක අර මේකෙත් කියලා තැනක දහස්වර කරලා තමයි මේක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ කියලා. දහස්වර කරන්නේ ශ්‍රද්ධාවෙන්. කාදරි ඕන්න ඕනි ගිනි අගුරක් වෙච්චවයි කියලා ඉස්සරහට යන්නේ ශ්‍රද්ධාවෙන්. ඒ කියන්නේ ශ්‍රද්ධාවේ තියෙන මොකද්ද ප්‍රඥාවකුත්. බැලු බැලමන ශ්‍රද්ධාව බොහොම සම්ප්‍රදාන කුල ප්‍රඥාවෙන් තොර දෙයක්. ඒත් මෙතනදී බුදුන් කෙරෙහි ඇති විශ්වාසය නිසා එක්කෙනෙක් කරන තව කෙනෙක් සෙල්ලක්කාරකම නිසා කරනවා. නිසා භාවනා බොහෝම ලස්සන මේ කියනවා. මේ මෙතෙක් කියලා අහු ගා ප්‍රශ්න වල එකම තමයි තියෙන තේමාව. යනකොට තර්ක මනස ඇවිල්ලා මේක විග්‍රහ කරන්න හදනවා. ඒක මනින්න හදනවා. යාට අයිති ශේෂ්ඨයක් නෙවෙයි ඔය. ඉතින් අපි මේ ගොඩ පෙරක දෝරකන් දෙක එකනා ලොකු යාළුවෙක් නෑ දැයික් මාමා කියලා හිතන බාරගත්තට. එයා අපිට ලනුව දීලා අපි පරණ පුරුදු කක්ක ගොඩට තමයි ඇදලා දාන්නේ. හොද හොද මඩේ දෙමිල කරන නිසා මේ කරලා කරලා කරලා වෙලාව හිතන ඇති කියලා. දැන් ඇති මේක මම හැමදාමත් මේක කරුවනේ කියලා අනේ ඇති කියලා හිතන වෙලාව කොයි වෙලාවෙද කියන්නේ. නිලුම වතුරේ උඩට ආවට පිපෙන්න ඉර පායන්න ඕන. කොයි වෙලාවෙ ඉර පායද කියලා නෙළුමට අයිතිවාසිකමක් නැහැ. නෙළුමට තියෙන උඩවිල්ල බලන්නේ එකයි තියෙන්නේ. ඉතින් තමයි මේක දිගට කරන්න කරන්න කරන්න ගමන් තුල Taman පිළිබඳව විශ්වාසයක් පහළ වෙනවා. දැන් මම දන්න ශේෂ්ත්‍රී ඉක්මවලා තියෙනවා. සංඥාව ඉක්මවලා තියෙන්නේ. ඒ සංඥා ඉක්මවන සංස්කාර වෙන්න දෙන්න එපා. සංඥා ඉක්මවට පස්සේ සංස්කාර වෙනවා කියලා කියන්නේ චේතනා පහළ කරනවා. අරක් කෙරුවොත් හොඳයි, මේක කෙරුවොත් හොඳයි, මේක ඇහුවොත් හොඳයි. මේක හරියට දන්නේ නැහැ, වැරදිද දන්නේ නැහැ, ඒක සමතෙත් දන්නේ නැහැ, ඒක විපස්සනා දන්නේ නැහැ, ඒක ඉස්සරහට යනවා දන්නේ නැහැ, පස්සට යනවා දන්නේ නැහැ, සතිය කරලා දන්නේ නැහැ, සමාධිය කරලා දන්නේ නැහැ. ඒ හැම එකක් තුළම සංස්කාර පටන් අර ගන්නවා එයාගේ පණ දෙකක් පෙන්න. ආයෙ මම ඉස්සරහට එනවා. ආයෙ මේ මාන්න ඉස්සරහට යනවා. ආයෙ අල්ලන්න දෙයක් එනවා. කලබන්න දෙයක් එනවා. භාවනා කරන අල්ලන්න කලබන්න මොකොත් නැහැ, ඔක්කොම හිස්. මනින්න දෙයක් නැහැ, මිනුන් දඬු නැහැ. මමෙක් නෑ මම යදී වෙලා. ඒ කියන්නේ ගියාම අර කෙලස් පරිදි හිතට පේන තනි වුණා පාළු වුණා වගේ ගතිය ආවා. ඒක නිසා හැමදාම අනුපුබ්බ ක්‍රමයට යනවනම් තමයි කැමැති ප්‍රදේශයට ධන්නස ප්‍රදේශ කියලා ආපහු එන්න පුළුවන්. ඒකත් ආයෙ ධන්නස ප්‍රදේශ කියලා ආයෙ එනවා. කොහොම යනකොට අපි නොදැන ගත්තද අපි ධන්නති ප්‍රදේශයේ සෑහෙන දැනුමක් විශේෂඥතාවයක් ඇති කරගන්නවා. ඇත්තට මේ ධන්නති ශේෂ්ඨය ඇති කරගන්න දැනුම කාටවත් දෙන්න විදියක් නැහැ. මොකද සංඥා නැති නිසා. භාෂාවක් නැහැ ඒකට. විස්තර කරන්න බෑ. හැබැයි ගියේ කෙනාට ඔළුවට පොල්ලින් ගහුවාගේ තේරෙනවා වෙනද නොගිය ගමනක් කියලා. ඒ වගේම දන්න ශේෂ්ඨ විස්තර කරන්න පුළුවන්. අනුපූරව කමෙලිය නිසා හැමදාම එතෙන් ගිහිල්ලා ආපහු එන්න. තව ටිකක් යන්න. තව ටිකක් යනකොට ගියා ගිහිල්ලා ඒ නොදන්න ශේෂ්ඨ පිළිබඳව අවබෝධය අලුත් වෙන්න ගන්න හිතවිල්ල පුදුම තිරියම් කරන පිළිතිවිල්ලක්. පුදුම ජීවිතය අලුත් කරන හිතවිල්ලක්. මොකද ඔක්කොම පාවලා දෙන්න ලෑසි. ඉතින් මේ යන ගමනක් තියෙනවා. නමුත් හතර පස්පලකම ලියලා තියෙනවා. ඒ ගමන පුරා මම සතිය කැඩුනා, සතිය දුර්වල වුණා, සතිය නැති වුණා, ඒ නිසා මට සැකයක් පහළ වුණා, මට බයක් ඇති වුණා. ප්‍රධාන දේ තියෙන්නේ මේ සංඥාවේ දුර්වල වීම, සතියේ දුර්වල වීම කියලා පටලවා ගැනීම කියලා දල වශයෙන් කියන්න පුළුවන්. නමුත් බාධා කරන දෙයක් නැහැ. කොහොම මේ යන්න දෙන්න. ඒක තමයි තේරෙන්නේ. තමන් දන්නේ නැති ශේෂ්ත්‍රය දන්න ශේෂ්ත්‍රයට වඩා හොඳයි කියන එකයි ධෛර්යානිකත්වය. දන්න ශේෂ්ත්‍රය හොඳයි දන්න ශේෂ්ත්‍ර හොඳයි කියන එකයි සම්මත ලෝකය කියන්නේ. කොයි වෙලාවෙ මේ මල පණින්නන්නේ. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවේදී කිසිවක් අරමුණු නොවීම මට අද උදේ මුල් පරියන්ක දෙක තුලදී සිදුවිය. මේට පසුව ආරමුණක් සිතට පහළවන විට ඒ ඒ ආරින් මෙනෙහි කළා. මෙසේ කිරීම નિවරදිද? එවැනි අවස්ථාවක කුමන කුමක් කළ යුතුද? මෙනෙහි කරත් නොකරත් මේක ආරමුණක් කියලා දැනගන්නවා නම් ආරමුණ කියලා කියන්නේ නිකන් ඔය පුංචි සලකුණු තැබීමක් පමණයි නැවත හඳුනා ගැනීමට. ප්‍රේතක් අපන්නේ ඉස්සලා පතරමක් කියලා අපි ලකුණු ඇඳ ගන්නවා. වඩුව ලීවල ආයුධය හදන ඉස්සලා ලකුණු ඇති කර ලකුණු ගහ ගන්නවා ඊට පස්සේ යාට ආයුධ බලන්නේ මේ උපකරණ බලන්න ඕනේ අර ලකුණු ටිකෙන් වැඩි කරගෙන ඒ වගේ අර සංඥා වගේක් පහළ වෙනවා නමුත් ඒ කිසිම සංඥාවක් නැතුව යන්න පුළුවන් එදිය වීරත්වය දක්ෂකම තමයි යෝගාවචරය අලුත් වෙනවයි කියලා කියන්නේ බාහිර ඉස්සරහට යනවා කියලා කියන්නේ නැත්නම් සතිය දිනු වෙනවයි කියලා කියන්නේ නිසා අර මොන නැතුවත් සතිය පවත්වා ගන්න පුළුවන් ඒ නිසා නිකමට කියනවා අරමුණු තියෙද්දි පවත්තන සතිය මොන්ටිසෝරි පන්තිය. ඒක දිගේ ගිහලා අරමුණු ලැබුණාට පස්සෙත් අකන්න සතිය පවත්තන එකයි සස්පෙලකට යනවා. ඒ ගියාට පස්සේ ආය අරමුණු ආවට ඒක බාධා කරගන්න බෑ. ඒක අරමුණු ඇවිල්ලා අරමුණු කරදර කරනවා නම් බලන්න නැත්තම් පාරයිනේ මිනිස්සු හිටිය අටවදියා බල බල යන්න ඕනේ වින්ස්ක්‍රීන් එක දිහා බලන්නේ අනේකයි කරන්න තියෙන්නේ. ඒක නිසා මේක දැනගත්තට පස්සේ විස්තර කරන්න ලේසියි. නමුත් දැනගන්න ඉස්සෙල්ලා කියන්නේ සාමාන්‍යයෙන් කියන්නේ අරමුණ නැති සතිය හොඳයි කියන්නේ නැහැ කියලා පුළුවන් තරම් අරමුණ ලඟ වෙලා බලන්න. ස්වභාවික ලක්ෂණ බලන්න. හැඩ බලන්න නිල හැඩ නිල බලන්න බල්ල බල්ල බල්ල අරමුණට හොඳටම ලඟ වුණාට පස්සේ අරමුණ හරහා දැක්කට පස්සේ විනිවිද දැක්කට පස්සේ ඒ යෝගාවද තියෙනවා අරමුණක අවශ්‍යතාවයක් ඇත්තේම නැහැ අත්‍යවශ්‍යතාවයක් ඇත්තේම නැහැ භාවනාව. නිමිත්තක් අත්‍යවශ්‍යම නැහැ. සලකුණක් අත්‍යවශ්‍යම නැහැ. නමුත් අලුතෙන් කෙනෙකුට කියලා දෙන්න කියන්නේ සලකුණක් හරහා යන පාරේ යන්න කැඩුනොත් පැටලුනොත් ආයෙ සලකුණට අවිල කරගෙන යන්න. ඒකෝට තමයි තමන්ගේම අත්දැකීම් පාවිච්චි කරන්න පුළුවන්. කියනවා සාමාන්‍යයෙන් හඳ තියෙන තියාවට ඇඟිල්ල දික් කරලා කිව්වොත් මේ තියෙන හඳ කියලා ඇඟිල්ල කෙලවට වැටුණාට හඳ පේන්නේ නැහැ. ඒ දිගේ ප්‍රොජෙක්ෂන් එක ඉස්සරහට යන්න ඕන ගොඩාක් දුර. ගුරුවරයාට පුළුවන් ඇඟිල්ල දික් කරලා පෙන්වන්න එක විතරයි. ගෝලයා බැලුවොත් ඇඟිල්ල වගේ ගුරුනාසික ඇඟිල්ල යක හදතයි කියලා. ගුරුනාසික බයින් දෙනවා බොරුව කරන්නේ. හඳ නෑනේ. ඔය පෙන්වන්න තැන නෑනේ කියලා. දැන් ඒක දිගේ යන්න ඕන ගාක්. ගියාට පස්සේ තමයි හඳ පේන්නේ. ඉතින් ඒ ප්‍රොජෙක්ෂන් එක ඒ ප්‍රක්ෂේපණේ ගුරුවරයාට කරලා දෙන්න බෑ. ඒකේ ගෝලයා කරගන්න ඕනේ. අරමුණ දිගේ යනවා පෙන්වන්න ඉර දිගේ. ඒ ඉර දිගේම ගොඩාක් යන්න ඕනේ. අපි බලාපොරොත්තු වෙන්න යනවා. ඒ නිසා ඇඟිල්ලක බලාපොරොත්තු වෙන්න එපා හඳ. හඳ තියෙන්නේ රේඛාව දිගේ. ඒකට යන්න ඇඟිල්ල ඉවර කරන්න ඕනේ. ඇඟිල්ල ඉක්මවල එහාට යන්න ඕනේ. කිලින් මේ දිගේ අනේකයි තියෙන්නේ. ඒක ඇත්තටම මේ අපි මෙතෙක් සංසාරේ කරපු නැති සෙල්ලම. අපේ ගුරුවරු අපිට කියලා දෙන්නේ නැති සෙල්ලම. මේ සාමාන්‍ය ලෝකේ. හැබැයි ගුරුවරයා කියලා දෙන සෙල්ලම හරහා තමයි ගමන තියෙන්නේ. ඒක අත්‍යවශ්‍යම තමයි මේ ගමන පටන් ගන්න. දන්න හරිය අතෑරියට පස්සේ තමයි මේ ගමන යන්නේ. ඊට පස්සේ තමන්ම තමයි තමන්ගේ වාහනේ නැවිගේටර් නාවිකයා. ඉතින් අනේකයි තියෙන ඉදිරියට බය වෙනවනම් ආපහු එන්න පුළුවන්. හැබැයි කවදා හරි ඒ ආපහු නොඑන්න යන ගමනේදී තමයි අලුත් වීමක් වෙන්නේ. එහෙම නැත්නම් කියනවා නැවත අපල පිළ නොහැරෙන අලුත් වීමක් වෙන්නේ තමන් තමන්ගේම අදිෂ්ඨාන ශක්තියෙන් ඉදිරියට ගිය දවසේ තමයි. Venerable sir, I usually practice samatha bhavana. However, listening to you has made me realize the benefits of vipassana meditation as well. Part A, I have calmed the mind and body with samatha and then observed sensational arise in the nostril area and continued observing this area. Part B, on the other occasions, I have also observed the pressure points in the legs or bottom or any painful sites and continue to observe the more prominent sensations. Question, should I observe the whole body rather than go to specific sites? Could you give me some guidelines as it would benefit all of us here? Thank you. Uh, as far as the last part is concerned, the rule of thumb is enter into the subject through whatever may be the conspicuous point, whatever may be the prominent point. So it's a, it's a tapestry. A lot of activities are going on and let the mind to pick whatever may be most attractive, whatever may be more conspicuous. And while you are keeping familiarized then, all the other thing will be naturally come into being so that picture will be uh, complete. යථාපාකටං විපස්සනාබු නිවේසෝ පච්චා අප්පටාන්තේනපි උපායේන උපට්ඨපෙත්තා සම්මසිතබ්බා first you get and get familiarization with whatever is prominent and whenever you go there you have later you develop so much space so much of capacity and then you can understand even though I specialize whatever is the prominent, there are a lot of other activities happening and later you can do it. So therefore, you must understand the selection of priority. What must be the first? First is, according to the, its own presentation, what may be prominent. And then, don't stop at that level. That is natural mind, is usually it is the nature. Once go there, it is pretty. It is called the ink drop system. If you keep a fountain pen on a blotting paper, soon you keep there, there's a dot if you keep on doing, the dot, dot, dot is spreading. Because the pen is giving so much of ink, so it is naturally spreading. So likewise, you whenever you know where to get the access, what is the doorway, and that is the consequence and the or in the grossness of the object itself, and then let the mind to spread it is natural spreading. You have no choice in the sense to ask that question whether to go to the whole or to the, the priority point or the conspicuous point because our mind naturally selects what is the priority. So that is exactly we are using as a principle. Knowing once you get into that, it is spreading. So therefore it takes so much of time once you get into, once you uh, entered into the mind to complete the task. So therefore, this is a very good uh, situation because mind is completely free from sensuous pressure. Mind is completely free from sensuous um, uh, perception. A mind of already free from the object because now you are inside the object. Once you go to the inside the object, that means you are free from the object because now you are within it. But within the object, so much of facets, so much of dimensions. So what you have to do is understanding the benefit. Now my mind is not much obsessed with the sense of pleasure, no sense of perception. The matter, the object, the primary object, but you are selected also, mastered, now you are within, and let the mind to do that everything what you do come under the term Arya Pariyasana, the noble quest. Whose mind is no more now under the impression, uh, under the influence of five hindrances. Mind has no any uh, agenda. Mind is under the light of mindfulness. So now it is taking time to get the awareness of everything, the whole tapestry, so it's a matter of time. Don't try to be smart. Don't try to accelerate this because it is happening it's according to its own way. So therefore what you can do is the maximum uh, is to provide the facilities or facilitate or otherwise do away with the hindrances, do away with the distractions. That is your responsibility. Under that condition, condition mind is predict, mind is uh, gaining the ground of the uh, whole area. It is like in a, in warfare, whenever you are powerful, you attack and bring the frontier forward to the enemy side. You never keep on fighting. Second thing is you do establishment operation. Whatever the ground you acquired, you have to check whether there are underground uh, arms or people hiding. So after doing the establishment of power only, you again go for the battlefront. Likewise, it is slowly, slowly spreading with the confidence. So therefore, for that area, our rational mind is completely distracting. Let the mind to work in their own accord, chitta niyama, the universal law of the mind. And the Buddha says, any other one says, when the situation given, it is not asking your support for the skillfulness. Mind itself is, it is having, but the unlucky enough, we are so much obsessed with the sensuous pleasure, so mind has no time, mind has no space. Once it gets the space and time, it knows where to find the liberation. ගරු ස්වාමීන් වහන්ස ආනාපාන සති මුල් කමඨහනේ සිත පිහිටුවා ගැනීමට අපහසු නම් අට්ටික භාවනා වැඩිම වරදක්ද කරුණාවෙන් පහදා දෙන්න තිරුවන් සරණයි. මේ අපිට මේ මේකෙන් ඇතුල් වෙන්න ඕනේ කියලා ප්‍රශ්නයක් නැත්තේ නෑ. ඒ නිසා තමන්ගේ අසාර්ථක භාවය අහක දාන්න එපා. ආනාපාන කරන්න බැරි මොකද කියලා දන්නවනම් කෙලිම අට්ටිකයට යනවා වෙනවද වෙන එකක් හරියන්නේ ඉඳී කියනවා. අසුභ භාවනාව, මෛත්‍රී භාවනාව නිසා ආනපාන බැරි හැම කෙනාම ආටිකට යන්න ඕන කියලා න්‍යායක් හදන්න යන්න එපා. ආනපාන බැරි වීම පිළිබඳව විවේච ගවේෂණය කළ බැලුවොත් බැරි වෙලා තියෙන්නේ ගැටුම වැඩි නිසා ද්වේෂය නිසාද ආශාව වැඩි නිසා බැඳීම් වැඩි නිසාද ශක්තිය නිසා කම්මැලිකම නිසාද කියලා අහලා ඒ තුනට උත්තර දෙනවා මිසක් ආ බෙහෙත් මාරු කරුවට හරියන්නේ නැහැ. වෙහෙස මාරු කරන්න ඉස්සෙල්ලා පළවෙනි බේත වැඩ කරේ නැත්නම් මොකද කියන විස්තරේ මේකේ විස්තර කරලා නැහැ. ඒ නිසා මම හිතනවා මේ වගේ කෙනෙක් විනිශ්චය කරන එක හුඟක් අනතුරුදායකයි. තව දන්න කෙනෙක් එක්ක සාකච්ඡා කරන්න නැතුව. කිසියම් තැනක එහෙම මේක නැත්තම් මේක කරන්න කියලා එහෙම සෙට් පැටර්න් එකක් නැහැ. තමන් අසාර්ථක වෙච්ච එක විග්‍රහ කරගන්න පුළුවන් නම් මෙන්න මේකයි ප්‍රශ්නේ කියලා ඒකට නම් උත්තරයක් සමහරට ගෙස් කරන්න පුළුවන්. නමුත් මේක එහෙම ප්‍රායෝගික උත්තරයක් නෙවෙයි. ගරු ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී සිතට පහළවන සිතුවිලි ඒ ඒ තැනම මෙනෙහි කිරීමද කළ යුත්තේ. උදාහරණ සිතුවිල්ලක්, ශබ්දයක්, වේදනාවක් ගැනීමක් ආදී වශයෙන් ඒ සඳහා සක්මන නැවතිය යුතුද යන්න පැහැදිලි කර දෙන්න. පෙරවන් සරණයි. ප්‍රතාකන සක්මන් භාවනාවට බාධා නොකරන මොන හිතිලක් ආවත් මෙනෙහි කරන්න එපා. මොන සත්‍යයක් ආවත් මෙනෙහි කරන්න එපා. මොන වේදනාවක් ආවත් මෙනෙහි කරන්න එපා. සක්මන කඩාකප්පල් කරන දෙයක් ආවොත් විතරක් මෙනෙහි කරන්න. එහෙම නැතුව මේ පාරයින් ඉන්න මිනිස්සුන්ට හෙල්මට් අරන් දෙන්න ඕන ගමන් නැහැ. ඒ මිනිස්සු හෙල්මට් ගනි. Taman හෙල්මට් එක දිනනවනේ ඔළුව බේරගෙන ඉන්නවනේ Tamanගේ ගමන යන එකයි තියෙන්නේ. නැත්නම් බයිසිකල් පදින්න දන්නේ නැති එක නම් කියයි පාරයින් ඔක්කොටම හෙල්මට් අරන් දෙන්න ඕන මොකද මට ෂුවර් නැහැ බයිසිකල් එක කියලා. එහෙම බෑ. Taman හෙල්මට් එක දාගන්න ගමන යනවනම් පාරයින් ගත්තේ හෙල්මට් තිබුණත් ඒක නෑ සත්‍යයි. නිසා එනේන ඔක්කොම මල්ලේ දා ගන්න ඕනේ. තමන්ගේ භාවනාවට කරදර කරනවා නම් දක්මට බාධායි නම් බාධක දේ විතරක් මෙනෙහි කරන්න. එහෙම නැත්නම් මේ ඔක්කොම මෙනෙහි කරමින් ගියොත් කදාකවත් යන්න හම්බෙන්නේ නැහැ කවදාවත්. මම දන්නේ මම මේ කියන ටික වටනා විශ්වාසය ටික විස්තර නැත්තම් දුවට මේක සුද්ධ කරගන්න. ආනපාන සතිය කරනවා. ආනපාන ආස්වාස පේන වෙලාවදී කොයි ශබ්ද තිබුණත් ඒවත් එක්ක ගැටෙන්න එපා. වෙන විදිහට කියනවා ශබ්ද වලට බාධා කරන්න එපා. එහෙම නැතුව කියනවා මේ හිතවිලි වලට බාධා කරන්න. මේ ඇවිල්ලා යයි. ඔයා ආනපානි කරන්නේ. වේදනාවට බාධා කරන්නත් එපා. බාධා කෙරුවොත් ඒගොල්ලෝ නතර වෙනවා. ඒගොල්ලෝ ඉන්නේ යන්න තමන් ආනාපාන කරනකොට ඒගොල්ලෝ ඇවිල්ලා ගියාට අපි අපි හිතනවා අපේ ප්‍රසිද්ධ පාර කියන්නේ තව ගොඩාක් පදිකයෝ ඉන්නවා. ඒ හැම කෙනෙක්ම නතර වෙන්න ඕනේ අපි යනවායි කියලා. අපි රාජකුලේ නම් ඔන්න පොලිසියෙන් ඇවිල්ලා අනිත් ඔක්කොටම සයිරන් පිබ්බලා නතර කරලා රජ්ජුරෝ වෙනවා පාර අයින් වෙන්න කියලා කියයි. අපි නිකම්ම සිරිවිරිස්ලානේ. පාට බැසට කවුද අපි ගණන් අපිට කියන්න බෑ උඹ නතර වෙන්න මං එනකන් කියලා. ඉතිලි කියයි ওই පාර තමයි මාත් ගියේ. ওই පාර තමයි මවත් ගියේ කියලා වේදවත් කියයි ඒගොල්ලෝ නතර වෙන්න අපි අපි රජකුලේ නෙමෙයි. අපිට ඒ පෙරෙඩ් එකක් දෙන්න කවුරක්වත් නැහැ. අපිට තියෙන්නේ මේ දාන ත්‍රිවිලර් කාර්යය දාන දැකලා කියනවා. කකුල් දෙකක් දිගහැරෙන මැද්දෙන් දාගත්ත ගියා. ගියාට පස්සේ අර මනුස්සයා බයිනෝ කුණු අරපේ මුල් කාලේ විතරයි ඇහින්නේ. මොකද ඉන්නේ ඇඟිල්ලයි නේද? ඒ වගේ විපස්සනා මේ අපි මේ ගත කරන ජීවිතය හැටියට අපිට පාර හැදිලා ස්කෝට් එකක් ඇවිල්ලා එනකන් හිටියොත් ඒක වෙන්නේ නැහැ. හැබැයි තාටියක් ඉස්සරහට යනකොට ලැබෙන්න ඉඩ තියෙනවා. හරියට මොන ටිකේ කරගෙන ගියොත් ස්කෝට් එක ලැබෙයි. ඒ නිසා මේ තියෙන කරදර ඔබට කරදර කරනතුරු කරදර වලට කරදර කරන්න එපා කියලා මේ අහක දින ඔක්කොම පෞල් ජීවිතය කියන්නේ ගෝ ජීවිතය කියන්නේ කී ජීවිතය කියන්නේ ඕනෝකට. පත්‍රයේ වල පත්‍රයේ තියෙනක ඔළුව දා ගන්නවා. එදා දවසම ඩල්. මේ gedara ප්‍රශ්න කොච්චරද? පත්‍රෙන් එකක්. ඒ වගේ ලෝකේ තියෙන ඔක්කොම ඔළුවේ දා ගන්නවා. මේ යක්ෂයා අංජ බජල්. ඔෆිස් එකට ගියත් කචල්. මෙහෙත් කයි මොකද මේ අහල පහල ඒව ඔක්කොම ඔළුවේ දා ගන්න. ඉතින් ඒක තමයි ඇඩ්වර්ටයිස්මන්ට් නිවුස් දේශපාලනඥයෝ ආර්ථික විශේෂඥයෝ ඔක්කොම සැලසුම් කරන අවුරුදු 20ක් විතර කලින් මේක අපි ඉස්සෙක් කරන්න ඕනද කරන්න ඕනේ. අවුරුදු 20කට කලින් ඔක්කොම සැලසුම් කරන ෆැෂන්ස් බෙහෙත් නිවුස් ඒ වැඩේ උනේ නැත්නම් ඒගොල්ලෝ අපරාධය කරලා පත් අපි කිව්වනේ අවුරුදු 20කට ඉස්සෙල්ලා කිව්වනේ වෙන දෙයක් එක්ක ඕනේ නැද්ද ඕ බලාපන් අපිට ඉතින් යකෝ මේ අකුන් දිව්‍යඥාන කියන බලනකොට යකා තමයි අපරාධي කරලා තියෙන්නේ ඌ තමයි අවුරුදු 20කට ඉස්සෙල්ලා සැලසුම් කරලා තියෙන්නේ ඉතින් අපේ ජීවිතේ ඕවතරම් දැක්කම සාකල් උයාගත්ත බත කන්න නැහැ ඊලාගත්ත බැදුරු බුදියන්න නැහැ මොකද එක එක කරලා අපිට බානවා නිකන් දාන් අදිනවා. ඒ නිසා ඉදිරිපත් වෙන දේ අපි එල්ලයක් ගන්නව අරමුණ කියලා. ඒකට බාධා වුණේ නැත්තම් මොන જાති උනත් දැනගත්තේ නැතුව ප්‍රශ්නයක් නැහැ. දැනෙනවන්න මේ අරමුණට බාධා වෙලා තියෙන්නේ. එහෙමනම් විතරක් සක්මන් නතර කරලා හරි බලන්න. එහෙම නැහෙනේ. දිගට කරගෙන යන එකයි තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්ස කෑම කන අවස්ථාවල වරහන් ඇතුලේ විශේෂයෙන් භාවනාවෙන් පසු උදේ ආහාරය ක්ෂණයක් ක්ෂණයක් පාසා කෑම හපන විට සිත වර්තමාන මොහොතේ තබා ගන්න උත්සාහ ගත්ෙමි. එවිට වර්තමාන මොහොතක් වශයෙන් දකින්නේ ඊටාම ඉක්මනින් වෙනස් වන ස්වභාවයකට වරහන් ඇතුලේ අනිත්‍ය වන යන රූප කොටස් වරහන් ඇතුලේ කෑම වශයෙන් හා එය දකින සිතත් පමණි. එම අවස්ථාව විස්තර වශයෙන් කීම අති දුෂ්කරය. ඒතරම් ඉක්මනින් සිදු වී යයි. කිසිම හරයක් නැත. ඊතා ඉක්මනින් නිරුද්ධ වේ. මෙම අත්දැකීම සමහර විට සක්මණේ සෑම පියවරක් පාසාද ඉදින්දා ජීවිතයේ කෙරෙන සියලුම වැඩවලදී වුවද වරහන් ඇතුලේ එළවලු කැපීම වැනි ඊතා සියුම් ලෙස ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇතිවන්නේ යයි ඇතැම් විට සිටී. මේ ආකාරයෙන් බලන විට සෑම මිනිස්සුවක් පැයක් දවසක් අවුරුද්දක් ජීවිතයක් හා මුළු සංසාරයේ යනුවෙන් අපි සැපයක් සතුටක් ලෙස අල්ලාගෙන ඇත්තේ මේ කැඩි කැඩි යන නාම රූප චන සමූහයක් නේද බොහෝ දිනවල රාත්‍රී නිින්දට යෑමට ප්‍රථම මේ ගැන සුළු මොහොතක් ප්‍රත්‍යක්ෂ කිරීමට පුහුණු වී ඇත ලොකු සංවේගයක් ඇති වේ මෙසේ කිරීම નિවරදිද කරුණාවෙන් අනුකම්පාවෙන් පහදා දෙන්න පෙරවන් සරණයි මේක මේක තමයි ඔය නැනෝ ටෙක්නොලොජි කියලා දැන් අරගෙන තියෙන ඉස්සර අපි සෙන්ටිමීටර වලින් බැන දැන් සෙන්ටිමීටර මිලියන් එකකින් කොටසට පුංචි කරලා බලන්න පුළුවන්. කාලේ අපි මේ කාලයක් මනිනවා දේශයක් මනිනවා නැනෝ ටෙක්නොලොජි එකට ගියාට පස්සේ මේ අපි දකින ගොරෝසු ඇතුළත පුදුමාකාර වෙනසක් තියෙනවා. අනිත් ඒ වගේම මායාකාරී. නැනෝ ටෙක්නොලොජි ගියාට පස්සේ ඒක කිසිම මිනිසෙකුගේ මානසිකත්වයට අහු වෙන්නේ නැති අණුම ටෙක්නොලොජි එකක්. ඒ නිසා තමන් කරන දේ සතිය වැඩි කරලා ක්‍රියාකාරකම් අඩු කරපු ගමන් නැනෝ ටෙක්නොලොජිය. සතිය අඩු කරලා ක්‍රියාකාරකම් වැඩි වෙච්ච ගමන් පිස්සෙක් e වෙනවා. ඉතින් ඉන්න හරියක් ලෝකෙ පිස්සව e තමයි ඉන්නේ. සතිය නෑ. මම මට අරකට කරන්න දෙනවා මේකට කරන්න දෙනවා. ගම කරන බබාහමි වගේ ඔක්කොම ඔළුවේ දා ගන්නවා. ඉතින් ගොඩාක් වැඩ කරන සතිය නෑ. ඉතින් එතකොට මොනම දෙයකවත් අගමුල මැද නෑ ඔක්කොම තියෙන්නේ අර්ධ දැනුමක්. ඒ නිසා සතිය වැඩි කළ ක්‍රියාකාරකම් අඩු කරපු ගමන් thin slicing of time. කාලේ ඉතාම පුංචි කොටස් වලට කැඩිච්චාම පේන්න පටන් ගන්නවා මේක පුදුම මේ නමක් දී ගන්න තරම් අහවල දෙය කියලා අඳුනා ගන්න තරම් ඉඩක් තියලා නෙවෙයි යන්නේ ඉසුබලන්න වෙලාවක් නැතුව සීග්‍රෙන් යනවා. ඒකට කියනවා සංතති කියන නම. ඉංග්‍රීසියෙන් කියනවා ෆ්ලක්ස් කියලා. ඒ ෆ්ලක්ස් එකේ හැටි හැඩයක් දෙන්න බෑ නමක් දෙන්න බෑ දෙන්නකොට ඒක වෙනස් වෙලා ඉවරයි. ඉතින් ඒක දිහා බලා සිටින වදයක්. ඒකට තමයි දුක කියන්නේ. මේක සීක්‍රෙන් වෙනස් වෙන්න ගියාම ලේබල් එකක් දාගන්න වෙලාවක් නැහැ, රාමුකට අල්ලගන්න වෙලාවක් නැහැ. නමක් කියාගන්න වෙලාවක් නැහැ. සීක්‍රෙන් වෙනස් වෙනවා. ඒක කැමැතිත් එකයි, කොයි එකෙදිත් එකයි. ඒ නිසා ඒක දිහා බලනකොට වැඩි ඈතටලා බලලා ආ මෙයා ගෑනු කෙනෙක්, මෙයා පිළිම කෙනෙක් කියලා නම් කරන්න අපේ හිත කැමති. ඒ නිසා මේ පුළුවන් තරම් ඒවා මේ කැටි, ගොරෝසු, ස්කන්ධ, කඳු කරලා ඇග්ලොමරේට් කරනවා. එකතු කරලා එකතු කරලා නමක් දානවා. එකතු කරපුවාම පැවැත්මක් පේනවා. පුංචි පුංචි අංශ වලට යන්න යන්න ඒක ෆ්ලක්ෂයක් වෙනවා. ඒ එක එකනාගේ මේකද තියෙන සංවේදීභාවය වෙනස්. සමහර කොට ඒ සංතතියට යනකොට පිස්සු හැදෙනවා. මොන විදිහින්වත් දරාගෙන බෑ. සමහර ටික ටික ටික ටික පුරුදු කරලා පුරුදු කරලා ඉතාමත්ම සියුම් ඉතාමත්ම කුඩා අංශ වලට කඩලත් බලනකොට ඒ මනුස්සයා මොන විදියකින්වත් බරන්න බෑ. ඉතාලම ගොඩාක් අංශෝට ඉතාලම ගොඩාක් කාලයට දේවල් පුංචි කළක් බලන මනුස්සයා මරණය ඉක්මවනවා. එයාට පේන්නේ හැමදේම ශූන්‍ය වශයෙන්. ඒ නිසා බුදුසසුන කියනවා ශූන්‍යත ලෝකං අවික්කසෝ මච්චු රාජාන පස්සති. ඔබ ලෝකයේ බලපං මේ උගාක්ම තුනේ කළ විසිතුරු කළ පතුරු ගහලා. එතකොට ඔබට ඒක පේනවනේ මේ හැම එකකම මේ දෙයක් තියෙනකොට නෑ ඒක ඇතුළ තියෙන එක රටහුණු වගේ භංගුර දෙයක් කියලා. ඒ දර්ශනය දකින්න ඔබව මායයට පේන්නේ නැතු වෙනවා. ඔබ යමක් කියනවා මේක වටිනවා මේක මගේ මේ කාර්යයගේ කියපු තරමට මාර ඇවිල්ලා ඉගිලනවා. ඒ නිසා මේ ජීවිතේ මම මෙතෙක් කල් අල්ලගත්ත දෙයක් හරි අපර අතරපු තරහ වෙච්ච දෙයක් හරි උදාසීන දෙයක් හරි අරගෙන හොඳට එකක් අරගෙන හොඳට විසිතුරු කරලා බැලුවොත් එහෙම නැත්නම් මැග්නිෆයි කරලා බලනවා කියලා කියන්නේ. ලොක් කරලා බැලුවොත් කොයි එකත් එකයි. මොන දේෙන් පටන් ගත්තත් එකයි. නමුත් අර වඩා ආශා කරන වඩා ගැඹුරු දෙයක බහකන්න ඉඩ දෙන්නේ නැහැ මේ ආතතිගත නිසා බුදුජානකසේ මධ්‍යම අරමුණක් ගන්න කියනවා. එනකන හොඳට එකම දේ නැවත නැවත බලනකොට විසිතුරු කිරීම තමයි විභජ්‍ය වාදය කියලා කියන්නේ. මේ විසිතුරු කිරීම චීන කණ්ණාඩියක් හරහා නෙමෙයි සිද්ධ වෙන්නේ. ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකක් හරහා නෙමෙයි සිද්ධ වෙන්නේ. නැවත නැවත බැලීමෙන් සහ උනන්දුවෙන් එකම දේ දිස බැලීමෙන්. කොයි ආරමුණ වුණත් එකයි, කොයි ගුරුවරයා වුණත් එකයි, කොයි භාවනාවෙන් ගියත් එකයි. ඒ දේ දන්නේ නැති වෙනකොට බිම්බිම හැකිලිමද කරන්න ඕනේ ආනාපානද කරන්න ඕනේ අර ගුරුවරයද හොඳ අර භාවන මධ්‍යස්ථානද ඔක්කොම එන්නේ ඔක්කොම ගුලි කරලා අපිවට නම් හලන් දීපුවම තමයි. දැන් මේ වෙන්න හදන්නේ ඒක නිකන් හරියට දැන් මම මේ පොළොවට ඉන්නවා අපි දන්නවා මෙතන කුසිම පොළවක් තියෙන යහ තියෙන ලෑලි ටිකක් කියලා. මට පේනවනම් මේ ලෑලි ටික එකපාරට ඈත්ලා යනවා මම දන්නවා මේකෙන් වැටෙනවා. පොරකේ ඉන්න මනසට ඒකනේ හිත වෙන්නේ. මන්ද ගහලා උඩට ලෑල්ල උඩ දෙන ලෑල්ලා තිනවා. අදාම වැටල මැරලා. ඉතින් අපිට අර පෝරකේ ඉන්න මිනිස්සුන්ට ලෑල්ල නැති වෙනවා වගේ අපි මේක කල් දකපු හැමදේම මේ වගේ සංතතියක් ෆ්ලක්ස් එකක් නමත් දී ගන්න තරම් බැරිව වෙනස් වෙන එකක් කියලා දන්නකොට හුස්ම ගන්න අපහසුයක් පහළ වෙනවා. හීන දාඩියක් දානවා. එනි ක්ලාන්ත කරනවා. එක්ක හිත පැත්තකට පයින්නවා. එහෙම නැත්නම් බය වෙලා දුවනවා. ඉතින් ඒකෙන් පේන දේ අපේ අර සත්‍ය <coughs> සත්‍ය දකින්න තියෙන අපහසුව ඒකට තියෙන අපි කියන අරසාව කියලා ඇත්තටම කියනවනම් මේ නිවනට තියෙන බය විවේකයට තියෙන බය අලුත් දෙයකට තියෙන බය ඒ නිසා මේ වගේ දේවල් ඔය භෝජනේ මත්තඤ්ඤතාය නැත්නම් ආහාර ගන්නකොට ඒක දකින්නේ අර පරියන්කේ සක්මණේදී ඇති කරගත්ත සතියම තමයි ඒක යනවා මේ ඒ අරමුණ ඉනෙවි තියෙන භූමියේ ඒ භූ භාවන මධ්‍යස්ථාන ශාලාවෙත් නෙවෙයි ඉන්නේ ඉඳගෙනත් නෙවෙයි ඉන්නේ. නමුත් ඒ සතිය ගිහිල්ලා අරකට දැම්මට පස්සේ සතිය වැඩි වෙනවා, කෙරෙන වැඩ අඩු වෙනවා. එතකොට ඒ හපන වාරයක් පාසා, දිව අසබරන වාරයක් පාසා, ඒවා ගිලින වාරයක් පාසා මේකේ තියෙන වැඩ කටයුතු ටික ගත්තොත් මේ මුළු ලෝකේ කිසිම එච්චර සුකෝ මේ සොෆිස්ටිකේට් මැෂින් එකක් නැහැ. නමුත් අපි දඩබඩ දඩබඩලා කාගෙන කාගෙන කාගෙන යන්න ගියාම මොනවද දන්නේ නැහැ කාලා තියෙන්නේ. ඉතින් අන්තිමට ඉවර වෙනකොට ඩයබටිස් කියයි, කොලෙස්ටරෝල් වැඩි වුණා කියයි, ෆයිබර් අඩු වුණා කියයි. එනිසා ගාන්ධිතුමා කියලා තියෙනවා හැම ඝණයක්ම බීපම්, හැම දියරයක්ම හපපම් කියලා. හැම හයිය දෙයක්ම දියර වෙනකම්ම හදලා පොඩි කරලා කටේදී බීපම් කද්දාකත් අසනීපයක් එන්නේ නැහැ. දියර වුණත් කමන්නේ, කිරි වුණත් කමන්නේ, ටික හපලා හපපම් කටේ තියන්න. ඒකට වැඩි වෙලා කටේ හිටිනවා. ඒකට ඇතුළට යන ප්‍රමාණය අඩුයි. ඒක හොඳට මැසරේට් වෙනවා වැඩි. ඒ සතියෙන් කරන්නේ ඔය ටික තමයි. ගන්න අරමුණු ප්‍රමාණය අඩු කරලා එන අරමුණ හොඳට ගිල ගන්න ඉස්සෙල්ලා හොඳට විස්තර කරලා බලනවා. විස්තර කරන ඇතුළට ගිය ගමන් ඒක වාස වෙනවා. ඒ දෙදෙවීමේ අපහසුතාවය ඇති කරනවා. කුකුලන්ගේ හැමනම් යට තියෙන ගොජුර කියලා එකක්. ඒකට ගියාට පස්සේ තඹරනවා. පරිණාමයේදී අපේ ගොජුර නෑ දැන්. හැපිලා ඇඹරිලා තියෙන කටේදී විතරයි. ඒකෙන් පල්ලෙහාට ගිය ගමන් ඊට පස්සේ ප්‍රශ්නයක් තමයි. ඒ වගේ සතියෙන් අහුවෙන්නේ නැතුව සත්‍යයට අහුවෙන්නේ නැතුව මොන අරමුණක් ඇතුළට ගියත් ඒක රාග ද්වේෂ මෝහ කියන අජීර්ණය හදනවා. ඉනේන අරමුණ ආහාර ටික වගේ හොඳට බලලා ගත්තොත් රාග ද්වේෂ මෝහ වෙනුවට ඥානය පහල කරනවා. ඒ කොයි අරමුණ එකක් තුනත් එකයි. සතිය වැඩි නම් ගන්න අරමුණ ප්‍රමාණය අඩු නම් යෝගාවචරය නිවන පැත්තට යනවා. අරූප ප්‍රමාණය වැඩි නම් යොදන සතිය අඩු නම් යෝගාචර පීයක් අරගෙන යන ගන්නවා වගේ. ඒකනේ හැම කටයුත්තකින්ම කෙලෙස් රස කරනවා. ඒ නිසා අපි එක තැනකින් කෙලෙස් අඩු කිරීමේ ක්‍රියාවලිය පරියන්කේ කරාට ඒක ජලට වුණාට පස්සේ සක්මන්ට ගියත්, ක්‍රමකට ගියත්, වැසිකිලි කැසිකිලි කරන්න ගියත් ඒ ක්‍රියාවලිය පේනවා. ඊට පස්සේ තේරෙන්න පටන් අර ගන්නවා වැසිකිලියට කියලා මල පහ කෙරුවත් ගඳ කිලියට කියලා මලක් පූජා කරත් දෙකම එකයි කියලා. මල කියන එකේ જાති දෙකක් තියෙනවා. පහ කරන මලකුත් තියෙනවා, පූජා කරන මලකුත් තියෙනවා. දෙකම දැනගෙන කරනවා නම් ගඳ කිලියත් එකයි, වැසි කිලියත් එකයි. ඉතින් අපිට වෙලා දෙන්නේ නිවන් දකින්න දඹදිව යන්න බෑ. ස්ථාන වලට ගියාම හම්බ වෙයි කියලා. ඔය යන්නකොට අපේ ලොකු සාංශ කිව්ව ඔය තැනකට කියලා යෝගාවචරයේ හිත බේරගෙනවත් එන්න බෑ. මොකද එන හරියක් වට පිස්සු පිහට් වෙන්නේ. ඊට විට වැඩි වෙනවා ඔබ කාමර කියලා භාවනා කරපන්. එනිසා මේ සතිය දිනු කළ දුන්නාට පස්සේ අපි මේ පරණ තිබුණ ටෙක්නොලොජි එක හරහා නැනෝ ටෙක්නොලොජි එකට යනවා. ඒකකොට මුළු ලෝක විශ්වය ඉගෙන ගන්නට වැඩිය හරිය ලේසි එක අංශුවක් අරගෙන. ඒක අරගෙන බලපුවාම ඒක ඇතුලේ තියෙන තදබල නියුට්‍රෝන ශක්තියයි, ලාමක නියුට්‍රෝන ශක්තියයි, ගුරුත්වාකර්ෂණයයි ඒ ටික තේරුම් ගන්න ඕක තමයි මුළු ලෝකෙම තියෙන්නේ. සිංහන දෙයියගේ අර එයාගේ මේ කතරගම දෙයියෝ දෙන්නම ඒ වෙන පස්සේ තාත්තගේ වලු කරතිවලල්ල වටේ ඇවිදලා වරෙලා එතකොට මම උඹලට බූදල දෙනවා කියයි. ඒ ඕස්ට්‍රේලියාව වගේ එකක කරතිවලල්ල වටේ යන්න ගියොත් එහෙම කිලෝරක් නැහැනේ. ධන දෙයියෝ ලුණු පොල් කට්ට වටේ ඇවිදගෙන ඉජහට ගෙදර ආවල්. අරය තාම යනවා කරතිවටේ වලට වටේ. ඉතින් මට තෑග්ග හම්බුණා. ගෙදර තියෙන ලුණු පොල් කට්ට වටේ ගියත් එකයි පොහොඳ වටේ ගියත් එකයි. අපිට වෙලා තියෙන්නේ නැහැ මොහොත වටේ යන එක ඕසිනොලොජි කියයි හයිඩ්‍රොලොජි කියයි ඇතුලේ තියෙන එක බලන නිසා මේ කෑම කනකොට ඒක දිහා හොඳට සතියෙන් බලනවා නම් එක දවසක් බැලුවොත් ඇති ඊට පස්සේ ඒ ඒ ඩිඩක්ටිව් නොලෙජ් එක නැත්තම් චින්තාමය ඥානෙ හිතා ගන්න පුළුවන් තමයි මේක වෙන්නේ කියලා පළවෙනි දවසේ ඒක වෙනකොට ලොකු සතුටක් වෙනවා හැබැයි පදනම දෙතරන බව තේරෙනවා. පොරකේ ලැහැල්ල ඈත් වෙන විඩව් වෙනවා වගේ තේරෙනවා. ඉතින් අසත්පුරුෂයා පෝරකේලාල විඩා වෙනවා කියලා බය වෙනවා. සත්පුරුෂයා මේ ඉන්ද්‍රිය ධර්ම පෙළ ගැහුනට පස්සේ ඒක ගැඹුරකට යන්න පුළුවන් බව මගේ ගතියක් නෙමෙයි. ඒක මට අයිති ගන්න නෙමෙයි ඉඳුරන්ගේ එකලස විතරයි මෙතන අවශ්‍ය කරන්න කියලා ඒ ලෝක න්‍යායමක් තේරුම් ගන්නවා. න්‍යාය ධර්මයක් තේරුම් ගන්නවා. ඒක Taman තුලින් ක්‍රියාත්මක වෙන බව දැන ගන්නවා. එකලස නැතුනොත් ආයත් හිතපතන්න වැටෙන බව දැනනකොට ඒක සදාකාලික හානියක් නෙමෙයි ආයත් එකලස චාම ආය ගන්න පුළුවන් බව පේනවා. ඒ නිසා මේ වගේ දේවල් සාමූහිකව කමඨාන් සුද්ධ කරන වෙලාවදී ඇහෙන්න සලස්වන එක එහෙම නැත්නම් අනික් කට්ටියගේ ආදාන යොමු කිරීම ධෛර්යය කරන සුළු. ඒ නිසා මේක දිගට කරන්න මේක දිහා ඇත්තටම සිද්ධ වුණත් 50කට වැඩි 50ක් බය වෙනවා 50ක් සතුට වෙනවා. ඒ බය වෙනක සතුට වෙන එක නම් වෙනස් කරන්න බෑ භාවනා රිට්‍රීට් වලින්. ඒකේ තමයි ගෙනාවු ජම්ම ගතිය. ඔය බුද්ධාංශ අහිංසකව මැදින් කියනවා ශ්‍රද්ධාවෙන් වීර්යයෙන් බයක් ඇති කරගන්න නැතුව ඔක දෙක යන්නේ කියලා. මේක තව වැඩි කරන්න කියන්න බෑ. ඒක අහඹයක්. වෙනකොට ඒකට වෙන්න දෙන්න කියන එක තමයි කියලා තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ ඊයේ කළ ධර්මදේශනයේ පරිදි අතීතයේදී යම් අකුසල කර්මයක් සිදු වූයේ යයි වරහන් තුලේ ආනාපාන මේ පාපානාතිපාතය වැනි පසුතැව පසුතැවිල්ලකින් සිත නිදහස් කරගත හැකි ආකාරයේ පහදා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. එහෙම ඇත්තටම ඒක හරියන ඒකාන්ත ක්‍රමයක් ඇත්තේ නෑ. තර්කණයක් කරන්න පුළුවන් පසුතැවීමෙන් එන්නේ තවත් අකුසලයක් විතරයි කියලා. පසුතැවිච්ච හිතකින් කවදාකවත් උත්තරයක් හම්බ වෙන්නේ නෑ. පසුතැවිච්චකින් වෙන්නේ තියෙන එකත් අංජබජල් වෙන එක. ඒ නිසා අකුසලයේ වෙනම එකක්. ප්‍රාණාච වාදයේ ගැන පසුතැවෙන එක තව එකක් එතකොට මේ මනුස්සයා අපායට යන්න ඕනේ දැනටම අපායේ තමයි. මේ සංකතම සූත්‍රයේදී ඊටාම ලස්සනට බොහොම දාර්ශනිකව සර්වචනanse කතා කරනවා පෙන්නනවා ඒ නිගණ්ඨනාත පුත්‍රගේ ගෝලෙක් ආවට පස්සේ ආයින් අහනවා ඇහුවට පස්සේ මේ සදාචාරය නැත්නම් සීලය ගැන එයා කියනවා මේ යංකම්මං යංකම්මං කරෝති තන්තං උපනේති යම් කිසි කෙනෙක් සතුන් මැදීම කරනවා නම් ඒ අනුව අපායට යනවා. ඒ අනුව වරකම් කරනවා නම් ඒ අනුව යනවා. යමක් යමක් බහුලව කරද්දී ඒ අනුව යා තීන්දුව කරනවා කියලා තමයි අපිට උගන්වන්නේ කියලා. ඒසකට බුදු දනන්සේ ආනන්ද ආමඳුරන්ට නිකන් hina වෙලා කියන ඕරණක් කරනකොට ආනන්ද කවුරක්වත් අපාය යන්නේ කට්ටයි කියලා. මොකද අපි උදේන්දලා හඳනකන් සතුන් මරමින් ඉන්නේ නැහනේ. වැඩි වෙලාවක් ඉන්නේ සතුන් මරමින් නෙවෙයි. හොරකම් කරන එක වුණා දවසේ හරි 10කට හොරකම් කරන එක නේ කරන්නේ හැම වෙලාවෙම හොරකම් කරන්නේ නැහැ. කාම මිත්‍යාචාරය කරන එක දන්නවනේ වැඩි වෙලා කරන්න බෑ කියලා. ටිකක් ඒක ඉවරයි. මේ ලැබෙනකන් තමයි ඔගේ ආශාව තියෙන්නේ. බොහෝ වුණත් බෑ එහෙ නැති වැඩි කර වැඩි කරන දේ anu නම් අපායට යන්නේ එක එකත් අපායට යන එකක් නෑ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. අපි සාමාන්‍ය හොඳ මිනිස්සුනේ. නල්ලාල්. ඊට පස්සේ බුදුරජාණන්ස කියනවා අරයා කියනවා බුදුරජාණන්ස කියනවා මේක දන්නවනම් වැඩි කරමිනුනට හැදෙන්න ඉඩක් තියෙනවා. අනකේම නැහැනේ වැඩි කරපේක ඒකාන්ත අපායේ. ඒ නිසා ප්‍රශ්නේ තියෙන්නේ ආනන්ද මම කෙරේ වැරද්දක් කියලා තවුනොත් නම් ඒක අපායෙම තමයි කියලා තියෙනවා. මම කෙරේ වැරද්ද සතුන් මැරීම මට බුදුහාමුදුරේ ඒනකට මෛත්‍රී කරන්න තියෙනවා. මම ඊට පස්සේ සතුන් මරන්නේ නැහැ. මම දැන් මෛත්‍රී කරනවා කියලා ගියොත් දවසක එයාට අර සතුන් මැරීමේ අකුසල කර්මයේ මෛත්‍රී මහා සාගරයක දී කරාට පස්සේ ලුණු ඇටයක් කරන ගංගාරංගකට දැම්මට රස දැනෙන්නේ නැහැ. වතුර පීරිසයකට දැම්මම රස දැනෙනවා. ඒ මොකද වතුර ප්‍රමාණය අඩු නිසා. නිසා පව් අඩු පින් වැඩි එක්කනාගේ පව දිය වෙලා යනවා. පව් වැඩි පින් අඩු එක්කනාගේ පව කැපිපේනවා. ඒ නිසානන්ත මේ ලෝකෙ හොඳ පින්කම් කරන බර ගානක් අපායට යනවා. පව්කම් කරන හොඳ ගානක් දිවි ලෝක යනවා. සමහර පින්කම් කරලා අපාය යනවා සමහර පින්කම් කරලා දිවි ලෝක යනවා. මේක මිනිසුන්ට තෝරගන්න බෑ. ඒ කර්ම વિશે කියන එක අපි හිතන විදිහේ සල්ලපීකී වැඩක් නෙවෙයි. ඒ නිසා බාකුසලයක් කරන බව දන්නවනම් පශ්චාත්තාවේ පැත්තක තියලා ආපම් බුදුහාමුදුරන් ගිහිල්ලා ඔය වැඩේ කෙරුවොත් මම වෙන මේක මොකද කරන්නේ? ඒකට බුදුරජාණන්සේ උඹට දෙයි ක්‍රමයක්. දැන් පව් කරපු එක නිසා සංවේගය නිසා උඹට ඒක හොඳට කරත හැකියි. ඔබ දන්නවනේ දැන් මොක නොකරොත් මොකද වෙන්නේ කියලා. ඒසාව පව් නොකරපු එකට වැඩිය ඒ දෙන උපක්‍රමය පවකරමනසට අදාළ භාවයක් තියෙනවා ඒක දැනගෙන බුද්ධ ධර්ම සංඝ අදහසින් ඒක හොඳට කෙරුවොත් අර අකුසල කර්මය අහුස් වෙලා යන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් මොකටද බුදුහාමුදුරුවෝ? බුදුහාමුදුරුවෝ පවකරපොන්ට ගල් ගහන්නේ නෙවෙයිනේ බුදුහාමුදුරුවෝ ඉන්නේ. තව ප්‍රමාණ කරපන් ප්‍රමාණකලේ පාවට අනිත් පැත්ත බුදුහාමර දෙනවා. යේසුස් වහන්සේ දෙන්නා. යේසුස් වහන්සේ කියලා කියන්නේ වරද්දාගත්තු සදාකාලික අපායයි. බයිබලෙත් ඒ කියනවා කුරානෙත් කියනවා. මුදෙන් කියන්නේ කිසිම දවසක නම් කොච්චර පව කරුවත් තිබුණත් බාර ගන්න කැමති නම් මයිලක තියෙන එකට ප්‍රතිනිධියක් ඒක කරපන් ඇති වෙන්න කරපන් එතකොට මේ පව නිසාම මේක කිරීමේ සාධාරණීකරණයක් තියෙනවා ඔබට පුළුවන් අර පව දිය කරලා අරින්න සදාචාරවාදියට මේ කතාව තේරෙන්නේ මොකා කරි වැරද්දක් කරලා තමන්ට ශාප කරගන්නවා එනක ඒ මිනිස්සේ හැමදාම පාපතරේ කරනවා ඊට පස්සේ පව්කාරයට ගල් ගන්නවා බුද්ධජනනාංශලි කියේම නෑ තමන්ට සෝණ තරම් ඕනම වෙලාවක කලොත් වෙන්න පුළුවන් තව ඕනම පාපතරේක් ඒ බුදුහන්වහන්සේ මහා කරුණාවෙන් බැලුවොත් අපිට තියෙන්නේ යාව කොට ගන්න එකයි පව් කරාට ගල් ගහන එක නිසා පව් ගැන පශ්චාත්තාප වීම වෙන බේතක් නැහැ තර්කණේ. ඩිඩක්ටිව් නොලෙජ් එහෙම නැත්නම් ඒකට කියන්නේ තර්ක කිරීම නැත්නම් ණය විපස්සනාව න්‍යායානුකූලව කල්පනා කරන්න කියන්නේ. දැන් අපේ අපේ සාමාන්‍ය පෙන්වන දෙන කර්මය බුදුන්ස මේ වගේ තැනට පෙන්වන අපි දන්න කර්මයත් එක්ක සම්පූර්ණ පරස්පර විදේකින් කියන බුදුන්ස කියන මේ දන්නේ නැති ශේෂ්ත්‍රේ පැහෙන්න එපා. මේ කර්ම ශේෂ්ත්‍රය ආධාරණ ගියොත් පිස්සු හැදෙනවා. ඒ තරම් විශාල දෙයක්. නමුත් අපි කතා කරගෙන තෝ සත්‍ය කරොත් ඒ කාන්තින් අපාය කරනවා කියන්නේ මේ මොකක්වත් නෙවෙයි. මගේ හිත නරක වෙච්චාම මම දාප කරනවා. අපි ඒකට බුදුහාමුදුරන්ගේ අද කර්ම න්‍යාය කෝට් කරාට උද්දృత කරාට කර්ම න්‍යාය තේරුම් ගන්න ඒව හිතන තරම් ලේසි නෑ. ඒක නිසා මෛත්‍රී කියන්නේ you must try to find a reason to be glad under any circumstances. සතෙක් මරපේ ගැන සතුටු වෙනවා. මොකද ඊට පස්සේ මට හොඳට මෛත්‍රී කරන්න පුළුවන්. මොකද මේ අන්නලා තියෙනවනේ. ඊට පස්සේ දිගටම මෛත්‍රී කරපන්. ආයෙත් ඒකට ආරකටත් වැඩි මෛත්‍රී බලය වැඩි වුණාට පස්සේ මේ මනසට හග්ගෙඩියක් අරගෙන කන්දක් උඩ ගිහලා පිම්බහම මුළු ප්‍රදේශෙම හක්කණී යට කරන්න පුළුවන් වගේ මෛත්‍රී බලය යට කරන්න පුළුවන්. එතකොට අර සතුටු මරපේක අහෝසි වෙලා යන්න පුළුවන් කියලා. ඉතින් ඒ වගේ තර්කණයක් මිස වෙන විශේෂ ක්‍රමයක් නැහැ. ඒ වගේම තමයි ඒ සතුම් මරපු කෙනෙක්, හොරකම් කරපු කෙනෙක් නැත්නම් පව් කරපු කෙනෙක් වර්තමානයේ ආස්වාසි ආස්වාසි බව දන්නවනම් ප්‍රසවාසලයි ප්‍රසවාසි බව දන්නවනම් එයා ඒකට දෙන්න හොඳම උත්තරේ දීලා ඉවරයි. ඊට පස්සේ කාන්තින පුළුවන් තරම් ඒ වගේ මධ්‍යස්ථ අරමුණ තියාගෙන අමාරුයි සතෙක් මරනවා වගේ හෝ පශ්චාත්තාප වෙනවා වගේ ලේසි නෑ ඒක ඉබේ සිද්ධ වෙන්නේ නෑ නමුත් මේක යදවම හරහා දෙකටම උත්තර ලැබෙනවා. ගර්සාවින් වහන්ස සීලපත පරාමාස පිළිබඳව තව විස්තරයක් කරන මෙන් කරුණාවෙන් ඉල්ලමි තිරුවන් සරණයි. තමන්න කරදරයක් වෙන සීලය සීලපත පරාමාසය. සීලය තමන්න විවේකයක් විනෝදයක් විනෝදයක් නෙවෙයි හිතේ පහසුවක් වෙනවනම් ඒක ඒක සීලබ්බත පරමාශයක් වෙන්නේ නැහැ. ඒ නිසා අත්තිකලපතාන යෝග යෝගියා අන්තමතාන යෝගයේ යෙදෙන මිනිසයා සුචරිතවාදියා ඒ සීලේ අනුන් තලන්න තමන් තලන්න මුගුරක් පාටපත් කරගෙන කියනවා. කාමසිකල්ලිකාණ යෝගයේ එකන සීලේ පුංචි කළ සලකලා කම්මක් නැහැ කියලා ඉන්නවා. සීලය දන්නේ එකන දන්නවා මම එදා තද බල හිර වෙච්චි කටුකොලක් මැද වැස්සේ තෙමි තෙමි රිංගගෙන හර්පයන් මැද ගිය මිනිහා දැන් මම හිටගෙන යන්න පුළුවන් එලි වාහනකට ඇවිල්ලා ඉන්නවා කියලා ඒ එලි පහන දකින්නකොටම තේරෙනවා සීලෙන් හම්බෙච්ච ආනිසංස. එහෙම නැත්නම් ඒක බරක් වුණා නම් සීලය පරාමාශයක් වෙලා තියෙනවා කෙනෙක් කියතයි. අවසාන ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ සත්‍යානුසාරී ධම්මානුසාරී යන தත්වයන් පිළිබඳව විස්තර කර දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. නිර්වාණ සරණයි. මේක ඇත්තටම අර මේ එදා අපි කතා කරගෙන පරිච්ඡම්පාදක විශාල දෙයක්. අවස්ථානුකූලව කියනවා නම් අපි සංසාරට බැඳිලා තියෙන තණ්හාව සහ අවිද්‍යාව කියන ධර්ම දෙක නිසා යම් කිසි කෙනෙක් මේ අවිද්‍යාව කඩලා ඒ හරහා සංසාර බඹ පිටිනන ධම්මානුසාරී කියන විපස්සනා යහනික කියන. අපි තණ්හාව කඩලා සංසාරේ ගොඩ වෙනවා නම් එයා සද්ධානුසාරී කියන නැත්නම් සමත යහනික කියලා කියනවා. ඒ නිසා මේ දෙක මේ දෙකෙන් දෙක එකට පුරුක් වෙලා තියෙන්නේ මම දැන් දැකලා තියෙනවා කියලා ඉබ්බ දෙන්නේ දාලා දොරවල් වහනවා දැකලා තියෙනවා කියන්නේ. ඒතර දෙන්න දෙපැත්තේ ඉන්න කොයි එක්කනාවත් ඒක තමන්ගේ බාරපුවාම කාමරේට යන්න පුළුවන්. යුනිවර්සිටි එකේදී ගොඩක් කලකට අපි කරනවා ඒක. ඒකේ ඉබ්බගේ අතුරු දෙන්නෙක් තියනවට වැඩිය ඉබ්බ දෙන්නෙක් දානවා. යාගේ අතුරු යාතේ මෙයා ඇතේ. ඒ දෙන පටවල තියෙන කොයි බැරියක් ගැලවෙන වගේ අපි ඉබ්බ දෙන්නෙක් අතලා තියෙන අපේ සංසාරේට තණ්හාවයි අවිද්‍යාවයි. ඉතින් කොයි අතුරු තිබ්බත් ඇති. ඉතින් අර අවිද්‍යාව ඇතුළු ඇරියට පස්සේ තණ්හා ඇතුළු නැතුණයි කියලා දැනගන්න දෙයක් නෑ. දොර ඇරිලා නැසෙන්නේ. නැහැ පිට වෙලා තියෙන අවිද්‍යාවෙන් ඇලියත් තණ්හා ගැටි නැත්තම් ඉතින් දොර ළඟ බලා ඉන්නවා දොර ඇරෙනකම්. ඉතින් යගේ මේ ওই ක්‍රම දෙක තියෙන්නේ ඒ එක එක නයි ගැටේ ගැහිලා තියෙන විදිහට ඇතුල් වෙන ක්‍රම දෙකක් පෙන්නලා තියෙනවා. අපිට තව පැය භාගයක විතර කාලය තියෙනවා. එතකොට නාම රූප කියන එක දැනට කොහොමද වටාගෙන ඉන්නේ කිව්වොත් මට ඒක පාවිච්චි කරන්න පුළුවන් මේ උත්තරේ. එතකොට නාම කොටසට විඥානය ගැටෙන්නේ නැහැ. විඥානය ගැනෙන්නේ නැහැ. එතකොට විඥානයේ නිසා ඇති කරන නාම රූපේ විඥානේ නැහැ කියන එක තමයි ඕකට ඔය කියන විසඳුමේ හැටියට ගන්න තියෙන්නේ. විඥාන නාම රූප කියන එකේ විඥානයේ විසින් ඇති කරන නාම රූපේ විඥානයක් නැහැ. නමුත් ඒ ඇති කරන ප්‍රතිබිම්බ නැතුව නාම විඥානයේ ජීවත් වෙන්නත් බෑ. නිකම්ම නිකන් ඉන්නන්නේ. එයා නාම රූප ඇති කරනවා. ඒ ඇති කරන නාම රූප නිකන් පණ තියෙනවා, විඥානයේ තියෙනවා වගේ පෙනුනට ඒක විඥානයක් නැහැ. ඉතින් ඒක අන්‍යෝන්‍ය වශයෙන් නැවත ආහාර කරගැනීම තමයි විඥානයේ දුවන්නේ. උදාහරණයක් වශයෙන් කියනවා නම් විදුරු අල්ලගෙන කොටන කුරුල්ලා ඇතුලේ සතෙක් ඉන්නවා කියලා තමයි කොටන්නේ. ඌ දන්නේ නැහැ ඒක උගේම ප්‍රතිබිම්බේ සතා මෙච්චර සජීව වෙන්නේ Taman නට නිසායි කියලා දන්නේ මගේ විඥාණයමයි මේ නාම රූපය ඇති කළ තියෙන. ඒ විඥාණයට ඒ නාම රූප විඥානයක් තියෙනවා කියලා නේ කොටන්නේ. මගේ නිදර්ශනේ මම දැන වැටේනවාද කියලා. ප්‍රතිබිම්බෙත් එක්ක නරු රණ්ඩු කරන්නේ. ඌ දන්නේ නැහැ ප්‍රතිබිම්බ මං හදපු එකක් කියලා. ඌ දන්නේ නැහැ ප්‍රතිබිම්බෙට පණ නැහැ කියලා. ඒ ප්‍රතිබිම්බෙට පණ එන්නේ ඌට කේන්ති යනකොට. ඉතින් අනෝ කොටනවා. එහෙම කොටන්නේ නැත්නම් ඉතින් ඌට කියන මගේ යුතුයකම ඉෂ්ට වෙලා නැහැ වගේ. කුරුල්ලෙක් කරා තව කුරුල්ලෙක් දැකම කොටන්නේ නැත්නම් ඒක සෞත්වේ. විඥානෙත් ඒ වගේ මොනවා හරි මේ මමයා වෙන්නන්න වැඩ වෙන්නන්න තණ්හා වඩන්න මොනවා හරි කර්මාන්තයක් කරනවා. නිකන් ඉන්න එපා කොහොම කොහොම හරි ආවල්ලාවන් පෙස්සන් කියලා පෙස්සන් හරි ගන්න. නිකන් ගන්නෑ. නැත්නම් ගහන ඔක්කොටම පණ පිටර තමයි එයා කරන්නේ. නමුත් එයා වැඩ කරන්නේ නිකන් නිකන් Taman ඇති කරගත්ත ප්‍රතිබිම්බයක් එක්ක රණ්ඩු කරන්නේ කියලා. නැත්නම් මේ රණ්ඩු කරන්නේ මගේම ප්‍රතිබිම්බයක් එක්ක කියලා. තේරුම් ගත්තොත් ඒකට අවිද්‍යාව කියනවා. මම රණ්ඩු කරන්නේ වෙන කවුරක්වත් එක්ක නෙවෙයි මේ පිරිසුදු දර්ශන තලයක් හම්බෙලා තියෙන. ඒකට පිං සිද්ධ වෙන්න දැන් මට හරියටම පේනවා. ඉතින් මම මගේ මොන කතයි කියලා. එහෙනම් තමයි අරක නිසා මේක නිසා කියලා ඒක හදන්න හදනවා කියලා කියන්නේ. ඒ පේන දේ තියෙනවා. මට මේ තියෙන දෙයක් තමයි පේන්නේ කියන මුලාව මට තමයි යන්නේ. ඒ නිසා අපිට යම් බීරිම සදා දාර්ශනිකව කියන්න පුළුවන්. විඥානයේ විසින් මවන දේ ඒකාන්ත වශයෙන් පණ තිනා වගේ සජීව වශයෙන් පේනකොට ඒක විඥානේ නැහැ. ඒක මනස විසින් මවන ලද පඹේක්. පිළිඹුවක්. ඒ පිළිඹුවට පණ දීම හරහා තමයි රණ්ඩුව පටන් ගන්න. පිළිඹුව පිළිඹුවක් දැනගත්තට පස්සේ නෝන මගුලක් කරගෙන යන එක ඉන්නේ. අපිට අපි කිව්වොත් එහෙම කවුරු හරි නෑඹ රණ්ඩු කරන පිළිඹුවක් කියලා ඌගේ තොම්බ කරේට්ටේට ගහනවා. විත්තොට තේරුම් නැහැ මට නේ තේරෙන්නේ මට නේ වාදේ උඹ අර යවට රණ්ඩු කරනවා. ඒ පිළිමුවත් එක රණ්ඩු කරන්නේ. කන්නේ අඩියක් ඉස්සරහට ගිහලා රණ්ඩු කරන්නේ. මෙතන කුරුල්ලත් රණ්ඩු කරනවා. ඒ ඉන්න රිලවුත් රණ්ඩු කරනවා. ඉතින් මමත් කරන්නේ ඒකම තමයි ඉතින්. ඔය හැට ගිහලා මම චිත්තයක්ම වාගෙන ඒකත් එක රණ්ඩු කරගෙන ඉන්න එක තමයි ජීවිතය කියන්නේ. අපිට වෙන වෙන අපිට වද දෙන වෙන දැනෙන්නේ ඇත්තෙත් නැහැ. ඒ වගේම ජය ගන්න දෙයක්වත් නැහැ. තියෙන මේ රණ්ඩු කිර රණ්ඩුව තියෙන්නේ උඹේම වර්ධව මිස් කොම්ප්‍රිහෙන්ෂන් නැත්නම් මිස් අප්‍රොප්‍රියේෂන් එහෙම නැත්නම් මිච්ඡා අවිපත්‍ය අපටිපත්‍ය විද්‍යා මිච්ඡා පටිපත්‍ය විද්‍යා මේ ඔක්කොටම අපි පණ දීලා තියෙන්නේ රණ්ඩු කරන්න තමයි ඒක දෙයක් නෑ කියලා බලපුවාම මාරයට අපිව පේන්නේත් නෑ. යෝකට දිනුවාම මොකමට බැලදුනම උඹලා දැන් බල බලන්නේ කියලා නිකන් හිටපුවාම ඔගොල්ලෝ බයින්ද දෙනවා කැක්කමක් නෑ කියලා. ඔය කැක්කමක් තියා පායට යන්න ඕන මොන කැක්කමක්ද ඕන බබලාවට බබලා බලා ගන්නද? අනිත් පැත්තට ගාගෙන බබලා ටිකක් වෙන ඒගොල්ලන්ට තේ කියලා ඉන්නේ කැටි. ඒ නිසා අපි මේ රණ්ඩු කරන්නේ තමන්ගම තමන්ම හදාගත්ත පිළිබිඹුවක් එක්කයි. තමන්ගේ කණ්ණාඩියේ පේන රූපෙත් එක මේ කණ්ණාඩිය බව දන්නෙත් නැහැ. පිළිබිඹ බව දන්නේ නැහැ. නාසිසම් නාසිස්ටික් කතාවේ දේව පුරාණේ තියෙන එකයි. ඒ ක්‍රිකතරණේ තාම ලස්සන අංගපසංග රහිත පුරුෂයෙක්. කැලේ ජීවත් වෙන ගමන් මේ වතුට්ටි අබ්බොන්ට වතුර නැමෙනකොට වතුර යට පේන එක යාට පේන්නේ ස්ත්‍රී රූපයක් වගේ. දෙවංගනක් වගේ. කදාකත් පිළිඹුවක් දැකරන. ඉතින් ආයෙක බලා ගන්න හදනකොට දෙවඟන පැනලා යනවා. මොකද වෙන්නේ? වතුරට දාපු ගම දෙවගණ පැනලා යනවා. ඉතින් මේ ආයි ඉවසාගෙන ඉඳලා දෙවගණ එනකොට අම්මේ ආච්චියක් දෙන්න නැත්තම් කියලා බදාගෙන ගන්නවා බදාගෙන පැනලා. අන්තිම නටල නටල මැරිලා ඒ මැරිච්ච තැන හැදිච්ච මලට තමයි නාසිස් කියලා කියන්නේ. නාසිසසි වගේ අපි නිතරම අපේම ප්‍රතිබිම්බයත් එක්ක ඒකට පොඩි අර ලිංග පොඩි පරිණාමයක් සිද්ධ වෙනවා. ඒක සංයෝග පරිయోగ විయోగ සංයෝග විయోగ පරියාය සූත්‍රයේ හරි ලස්සනට වරුවචාන්ස කියනවා නාසිස්ලා කොහොම ඇල්ලුවාද කියලා. අටක නිපා තියෙන්නේ අඟුත්තර නිකායේ. ඒ කියන ඕනම ගෑණියක් පටන් අරගන්නේ ගෑණික ඕන මම මට බයිනවා මේ ගෑනුන්ට දොස් කියනවා කියලා. මම නේ බුදුහාමුදුරුත් එක්ක තියෙන සූත්‍රය කියලා. ඕනම ගෑණියක් ඒ තමන්ගේ ස්ත්‍රී ලිංගයට ස්ත්‍රී ඉරියව්වට ස්ත්‍රී කටහන්ට ස්ත්‍රී ඇඳුම් වලට ස්ත්‍රී ලාලිත්‍යයට ස්ත්‍රී අංගපසක වලට ස්ත්‍රී ක්‍රියාවලට ප්‍රේම කරනවා කියලා කියන්නේ පිටින් පුරුෂයෙකුට කැමති වෙනවා පුරුෂ ලිංගයකට කැමති වෙනවා පුරුෂ ඇඳුම් වලට කැමති වෙනවා පුරුෂ රූපයකට කැමති වෙනවා පුරුෂ ක්‍රියාවට කැමති වෙනවා කියන එක තමයි. ඉතින් මේ දෙක එකතු මෙහෙමනම් මේ දෙන එකතු වෙයි කියන නැති එක හිතා ගන්නත් බෑ. එකතු වෙන්නේ සතුරුකුත් ඇති වෙනවා කියනක වළක්වන්නත් බෑ. ඒ තාක්කල් දෙන්නට ගැලවුමක් නැහැ. පුරුෂයෙක් ඇතුළෙන් තමන්ගේ පුරුෂ ගති, පුරුෂ කටහන, පුරුෂ අංග, පුරුෂ ලිංග, පුරුෂ ආභරණ අටක් පෙන්වනවා. ඒවා ඒවා ඉච්ඡර රකින්නයි කියලා කියන්නේ පිටුතින් ගෑනින්ගේ ලිංගයක්, ගෑනින්ගේ කටහනක්, ගෑනු ඇඳුමක්, ගෑනු ආභරණයක් බලාපොරොත්තු වෙනවා කියන්නේ. ඉතින් මේ දෙක තියෙන තාක්කල් දෙන්න එකතු වෙනවා කියන එක වළක්වන්න බෑ. ඒ නිසා මේ සංයෝග පරියෝග දෙක ඇති වෙන හැමදේම නැති වෙනවා කියන උද්‍යප්පේ ඥානෙට ගියාට පස්සේ ආය රැක ගන්න බැරුව යනවා. ඒ ඥානෙ එහා පැත්තේ ස්ත්‍රී පුරුෂකමක් නැහැ. ස්ත්‍රී පුරුෂකමක් තියෙන තාක්කල් නිවනකුත් නැහැ. කොටිම ස්ත්‍රී පුරුෂකම තියෙන තාක්කල් මනුස්සකමක් නැහැ කියලා හිතාගන්න. මිනිස්සෙක් වෙන්න නම් ওই දෙක ඉක්මනට වෙන මේ මවාගත්ත හොල්මනක් උඩ ජීවත් වෙන්නේ. අපි ඒකෙන් කොච්චර ටබූ සදාගෙන තියෙනවා. වෙනස්කමක් හදාගෙන අතනත ගෑවොත් හොඳ නැහැ මෙතනත ගෑවොත් හොඳයි අයියෝ හදලා තියෙන දේවල් මේ සංයෝග පරිయోగ තියෙන සාකල් අපිට නිවනට ඉස්සෙල්ලා මේක කොටු වෙලා ඉවරයි ඒ නිසා යම් කිසි කෙනෙක් ඇතුළත ඒ අක්ක යන්නේ ඉන්නේ කන්නේ බොන්නේ හරිම තාලෙටයි හරිම තාලෙටයි කියනකොට අක්ක මොකටද මේ කරන්නේ අක්ක මොකද මේ කරන්නේ කියලා මල්ලිට තේරෙනවා බුදුහාමුදුරන්ට අයියටත් තේරෙනවා උන්වහන්සේගේ සූත්‍රයක් වශයෙන් පොතේ ලියලා තියෙන ඉතින් මේවා කිව්වහම ඒ නාසිසම් ඇවිල්ලා තියෙන ග්‍රීක ඉතිහාසය ආරා බුදුහන්සේ දෙන බොහෝම ගැඹුරටම බහැලා විදර්ශනාවක් කරා මොන නාඩගමක්ද මේ මේ නාඩගම නර්ණ තාක්කල් අපිට මිනිස්සෙක් වෙන්න පුළුවන් තව කෙනෙක් දිහා ඒ නිදහසේ බලන්න පුළුවන්ද බලන එක දිහා සමාජයේ අපි දිහා කොහොම බලයිද ඒ වගේ තමයි ওই නාම රූප සහ විඥාන දෙක අතර තියෙන මේ ගැටුම උදාස කියනවා අල්ලන්න බෑ. අල්ලලා තේරුම් ගත්තොත් ඒ මිනිහා ඉතුරු වෙන්නේ නැත්නම් මනසේ ආර්ය தත්තරපත් වෙනවා. පත්‍යමත් එක්ක තමයි මේ වෙනස වෙන්නේ. මේක මූල ධර්මයෙන් ගන්න බෑ. හිතලා ගන්න බෑ. නමුත් යම් ප්‍රමාණයකට ගුණයක් යම් ප්‍රමාණයට එල්ලයක් යම් ප්‍රමාණයට පොඩි ඩිරෙක්ෂන් එකක් දීලා කියනවා. ඒක අර හඳ පෙන්නනවා වගේ තමයි. ඇඟිල්ල යග හඳ නැහැ. තමන් ඒ පෙත දිගේ ප්‍රොජෙක්ෂන් එක හදාගත්තොත් අඳ දකින්න පුළුවන්. ඉතින් ඒක මේ කෙටියෙන් මේ උපකරණ රූපක මාර්ගේ පොඩ්ඩක් මේ මේවා කරන මිසක් කියවන්න ඕන මහා නිදාන සූත්‍රයේ මහා පදාන සූත්‍රයේ සර්වත්‍යංශ ටිකක් කියන්නේ අනුකම්පාවෙන් විස්තර කරලා තියෙනවා නමුත් උගල දෙනෙක් ඒක ඒ කියන එක තේරුම් ගන්න අමාරුයි කියලා. ඒක සර්වත්‍යංශ කියන එක ඇත්තටම තමයි ඒක පටිච්චසමුපාදයෙන් වත් තේරුම් ගන්න අමාරුයි. හැබැයි හොඳට බැලුවත් පරිච්ඡමක හැම පුරුකකම ওই සම්බන්ධතාවය තියෙනවා. නාම රූප විඥාන අතර විතරක් නෙවෙයි. කොයි පුරුකෙත් තියෙනවා. අරක හරි විචිත්තයි. ඒක හුඟක් ගුප්තයි. ඒක හුඟක් ගැඹුරයි. නැත්තම් කොයි පුරුකත් එකිනෙකට මේ වගේ ප්‍රතිඋත්පන්නව තමයි පිටලා තියෙන්නේ. ඒ ටෙලිෆෝන් එකක් දීපුවම මට නිතරම ටෙලිෆෝන් එකම හරි බිසි කියන්නේ වෙච්ච හරි සන්තෝසයිනේ. ඒසර ඒ මනසේ මව ගන්න ඉස්සලා මමයක් නැවිලා තමයි මම අරයම වන්නේ. ඊට පස්සේ බලන්න මම බල ජීවත් වෙන්නේ මවාගත්ත ලෝකෙක නෙවෙයි. මම කියන්නේත් නැවීම. මේ කුඤ්ඤේ මේ පටන් ගන්න තැනත් ඒකත් මායාව තියෙනවා. ඒකත් නිකන් මේ පොරිපිපෙනා වගේ පුඹල දැක්වීමක් සෝබනයක් මවාපෑමක් තියෙනවා. ඒක ඌ අපි කතා නොකරමු ඒක නැත්තම් භාවනා කරන එකක් නෑ කියලා හිතනවා මට කට්ටියම. කට්ටිය මොකද කියන්නේ නිවන් දකින්න. නිවන කතු පාටයි ඈතක තියෙන පාරක් ජී ලස්සන පාරක් මං හිතෙන් ගියර ඔක්කොම හරි මට නිවන යනවා. ඌව කතා කරලා මහා අමාරු වෙනවා. ඌ මේ බම්මහන්. එනිසා සියලු දෙනාම මෛත්‍රී බුදුන් දැන් නිවන් දකින්න ඉච්චා ආසාති කියලා මාදබුණ සත්පහත් දාන එකයි තියෙන්නේ. ඔක්කොම හම්බ වෙලා තියෙනවා. මයිකේ පොඩ දෙන්න නැත්නම් ඇහෙන්නේ නැහැ පිටිපස්සට. පිටිපස්සට ඇහෙන්නේ නැහැ නේද? මං කියන දේ අහලා ගණන් ගන්නවා. අවසරයි ස්වාමීන් වහන්සේ. හුඟක් කාලවට වැඩ කරගෙන යනකොට ස්වාමීන් වහන්සේ හැමතිස්සෙම පැකිලෙනවා බාහිර දුර කටයුත්තක් ගන්න ඉස්සර වගේ නෙමෙයි ඉදිරියට යන්න හිතෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. එතකොට ඒකේ හිතෙන් ඒක පිටිපස්සේ තියෙන හැමතිස්සෙම වැඩේ කරන්න පුළුවන් ඒ වුණාට මේක කරන්න ගියාම අමනවශ්‍ය ප්‍රශ්න වලට මුහුණ දෙන්න වේද කියලා අන්න ඒ වගේ එනවා හැමතිස්සෙම ඉස්සරහට යන්න තියෙන ඕන ඕන කමක් නැහැ ස්වාමීන් වහන්සේ. ඒකට ධර්මයේ කියන්නේ මෝඩ උපේක්ෂාව කියලා. උපේක්ෂා જાති දෙකක් තියෙනවානේ. උපේක්ෂාක් තියෙන එකක් ඇත්තම දේවල් දැකලා ඒකට යාට ප්‍රශ්නේ යාට මතු වෙන්නේත් නැහැ. කවුරුත් යාගේ බලාපොරොත්තු වෙන්නේත් නැහැ, කිරෙන්නේත් නැහැ. මේකට අඥාන උපේක්ෂා. අඥාන උපේක්ෂාවෙන් කරුණු ගන්නනවා. මං ඉස්සර වගේ ඕවා කරන්නේ මට බෑ. තියෙන්නේ කුසීතකමක්. එහෙම නැත්නම් ඒ වැඩේට කම්පීටන්ට් නෑ. ඒක ආයේ අඥාන උපේක්ෂාව විදිහට ක්‍රියාත්මක. ඒ නිසා එතන වංචනික ධර්මයක් තියෙනවාද කියලා ඒක අඥාන උපේක්ෂාවද තියෙන්නේ අපි කැලස් කියලා කියන්නේ. ඒකක්ද තියෙන්නේ. එහෙම නැත්නම් මේ තර්කණ යන්නේ මහා කරුණාවදි කියන්නේ මහා ප්‍රඥාවදි කියලා. කරුණාවදි කියන තමන්ට කරන්න දෙයක් නැහැ. යමක් වෙච්ච ගමන් තමන්ගේ කටයුතු වෙනවා. ඒ කාට හරි උදව්වක් අවශ්‍යයි තමන් ළඟ තියෙන ඒක කල්පනා වෙන දෙයක් නැහැ. හිතුවනද ඒක සිද්ධ වෙනවා කියලා කරුණාව කියනවා. ඒකට විරුද්ධ පැත්තේ තමයි අඥාන උපේක්ෂාව. අඥාන උපේක්ෂාව හේතු කරුණු දක්වනවා. දක්වලිවලා මේ තමන් උදකලාවට කැමති බවක් විවේකයට කැමති වත් වෙන ඇත්තම කියන කරදරීම. ඒ නිසා ඒක ඒ තමන්ම විමස ලබා ගන්න මිසක් ඒකාන්ත උත්තරයක් දෙන්න බෑ මොකද හිතේ තියෙන වංචනික ධර්ම නිසා. ඒ නිසා ඇත්තටම භාවනා කරන්න යනකොට නැත්නම් භාවනා ජීවිතය යනකොට අපි කිසිම හැකියාවක් අඩු වෙන්නේ නැහැ. හැකියාව වැඩි වීමයි වෙන්නේ. ඒක අරහත් කියලා කියන්නේ සුදුස්සෙක් පාටපත් වෙනවා. හැම දෙයකම සුදුසුකම් වැඩි වෙනවා මිසක් ආ. ඒවත් භාවනාව අපිට උගන්ලා තියෙන්නේ නිකම් බලනකොට කම්මැලියෝ ආත්මහත්කාමියෝ කැලේකට රිංගලා මේ ප්‍රශ්නේ පැනලා ගිහිල්ලා බාහනව කරනවා කියන. ඔය බයිලා කියන කෙනාට එන්න කියන්නේ කැලේට මොකද වෙන්නේ බලන්න. ආපු දවසේ තේරෙයි ඔය ගෙදර උතර ඉන්නවට වැඩිය අමාරු ඒ ජීවිතේ. ඒ නිසා මේක නෑ කිසිම කරහැරීමක් නෑ. තමන්ගේ හිත ඇතුලේ මේක වෙනකොටත් ඒ වංචනික ධර්ම වල පෙන්නලා තියෙනවා අඥාන උපේක්ෂාව වැඩකට කරහැරීමට හේතු වෙනීමක් විදිහට පේන්න පටන් ගන්නවා. ඒක ප්‍රඥාවට අහු වෙනවා හැබැයි. ප්‍රඥාවට අහු වෙනවා මේ හිත කරාලින ගතියක් තියෙන කියලා. අරක ඇත්ත පැත්තකුත් තියෙනවා අනවශ්‍ය විදිහට අපි කියන්නේ භාෂා සාමාන්‍ය විදිහට පැනලා දෙන්න යන්නේ පැනලා දෙන්න යන්නේ අනුන්ගේ දැන් කන කියන්නේ නෑ මචං දැන් පරණ ගුණය කරත් විකුණලා දෙන්න දැන් පරණ කොන්ත්‍රාත් කරන්නේ අපි කියනවා ගංජබා විශ්ව දැන් කරන්නේ ඒ ගුණය කරත් විකුණලා කියනවා ඉස්සරහගේ පැනලා දෙන්න යන්න. හැබැයි ළඟට ආවොත් යාට තේරෙනවා නම් කද්දාවත් කරෑවීමක් නෑ. ඇත්තටම වෙනදට වැඩිය සාදරව අකමැති දේ වුණත් කරලා දෙන්න පුළුවන් භාවනා කරන කෙනා. තමන්ගේ මතයට විරුද්ධ මත කැමති නෑ. ඒ පුද්ගලයාට අවශ්‍යයි. හොඳටම මහානව වශයෙන් කතා කරන්නේ. මේක අවශ්‍යද? ඕ ආංජනනි. හැබැයි මට ආයෙත් පස්සේ කියන්න එපා මේ මට අපත්‍ය දෙයක් දුන්නා. උඹ 100 නම් එළිය දුන්නා. ඒ ඕන තරම් දෙයක් නිසා කියනවා සෙන් බුද්ධ ධර්මයේ ගංගායිනේ ඉන්න මිනිස්සෙක් ඇස්පෙන්නේ නෑ. මේ හොඳටම කුෂ්ඨ තුවාල ආදුරු වගේ. දැන් අග තියෙන තැන අහනවා, පෙන්නනවා, පෙන්නන පස්සෙ පැන්න මරනවා. කනගාටු වෙන්නේ ඌ හැබැයි ගඟ තියෙන පැත්ත තමයි ගඟ තියෙන පැත්ත පෙන්නවා, ඌ පෙන්න ඌ පැන්න මරනවා. පෙන්නන්නේ ඉතල ගන්න නැහැ නේද? සීලින සා ගන්න ගඟ ඉල්ලන්නේ කියලා. ඒක පෙන්නන කරුණාවේ. ඒ ඒකට ඒක පිළිබඳව ඒ මම දන්නේ නැහැ ඔය බැලුවද කියලා මට තාමත් හිතා ගන්න බෑ. සමුරායි කියලා ෆිල්ම් එකක් ආවේ. අර නාකි අම්ම කෙනෙක් කරන ගහලා එක සැරේ ගහලා මරලා දාන්නේ. පාළු පැලක ඉන්න නාකි අම්ම කෙනෙක් එළියට ගන්නවා අර අයියේ තියෙන පොල්ලේ එක සැරයක් ගහනවා මරනවා. ඒ මොන ධර්මයක් උගන්වනවද මොකද්ද මේක පෙන්වන්නේ කියලා නෑ. එහෙනම් ඒ වගේ දෙයක් උනත් කරන්න පුළුවන්. යා ගහන එක වෙන පශ්චාත්තාප වෙන වෙන ඔක්කොම කැලි කැලි වෙන් වෙලා තියෙනවා. ඒ නිසා මේ පැත්තට ගියාම වෙන කෙනෙක්ගේ අපිග්‍රහ කරන්න අපිට සුදුසුකම් නැහැ. නමුත් තමන් කරනකොට හොඳට මතක තියාගෙන ඉන්න ඕනේ මේ මනස විස්තර කරලා දෙන දේ බොහෝ විට වංචනික ධර්මයක් කරා තමයි ප්‍රොසෙස් වෙලා තියෙන්නේ. හොඳම දේ තමයි ඉස්සර කෙනෙකුට කියලා කියනවා මට මේකක් ආවා මට මෙහෙම කරන්න හදනවා පිළිතුර බලන්න ඔබතුමාට හෝ ඔබතුමීට මොකද්ද මේ ගැන හිතෙන්නේ. ආයෙත් එයාගේයි දක්ෂ කල්යාණ මිත්‍රයන් කියයි මෙන්න මෙතනයි පුතේ ගැටි. ඔබ මේ කරන්න හදන්නේ මේකයි කියලා. නැත්නම් එයාත් අනුමත කරනවා නේද? සෑහෙන කොට ඇති. අවිනාඩි 10ක් තියෙනවා. හොඳයි විශේෂ ප්‍රශ්න නැත්නම් අපි මෙතනින් අපේ සාකච්ඡාවරේ સમાප්ත කරමු. අපි නැවත හතරට ඒ කියන්නේ පැයකට පොඩි කාලයක් වැඩි පෙර පැයකට පොඩ්ඩක් වැඩි කාලයක් සක්මණ සඳහා ගත කළා හතරට එකතු වෙන පරියන්ඛයක් සඳහා. සියලු දෙනාට